බලාපොරොත්තු වෙන්නේ තීන මිද්දෝ තීන මිද්දේ කියන නීවරණය. ඉතින් මේ තීන මිද්දේ කියන එක සාමාන්‍ය අපි පරිවර්තන කරන නිදිමත නැත්නම් මේ හිත මිදෙන ගතිය කුසීත වෙන ගතිය කියලා. ඉතින් ඒක භාවනා කරනකොට පිටු දකින්නේ ප්‍රබුද්ධ භාවයෙන් අවදි භාවයෙන් අප්‍රමාදි භාවයෙන් ඒ නිසා ඒකට යම් විදියකට සතියේ වගකීමක් තියෙනවා සතිමත්ත කෙනා අවදී උද්‍යෝගිමත් එහෙම නැත්නම් අප්‍රමාදී නිසා යාට මේ කුසීතකම තිබුණොත් මේ ගමන යන්න බෑ ඒ නිසා ඒක ප්‍රහාණය කළ යුතු ධර්මයක් දැනගෙන ප්‍රහාණය කළ යුතු ධර්මයක් කලින් අපි සාකච්ඡා කරපු කාමච්ඡන්දය යම් හේයකින් හිත කාම ගුණයන් කෙරේ බඳිනවද ඒ දැනගෙන අරමුණු විශේෂයි විවිධ අරමුණු විශේෂයි අරමුණෙන් අරමුණට පැන යන ගතිය කාම ගුණේ නම් ඒකට ප්‍රතිපක්ෂ ධර්මය වෙන ඒකාග්‍ර භාවය එකම අරමුණක බැස ගැනීම කාමච්ඡන්දේ පිටු දකින ධානාංගය කියලා කියනවා. මේ නිවර්ණ පාට ප්‍රතිපක්ෂ ධානාංග පහක් තියෙනවා. ඊට පස්සේ ව්‍යාපාදය අරමුණ සමග ගැටීම මොකක් හෝ Taman ඉන්න දේත් එක ගැටෙනවා. එතකොට ද්වේෂයේ පටිඝය ඇති වෙනවා. ඉතින් ඒක පිටු දකින්න පුළුවන් ගුණය තමයි Taman ඉන්න අරමුණ විශේෂයෙන්ම ගත්තොත් සතියෙන් ඉන්නකොට දැනෙන අරමුණ දුක් සහිත වුණත් සුඛ සහිත වුණත් වෙහෙස කර වුණත් පහසු කර වුණත් ප්‍රමෝදයේ පහළ වීම ප්‍රමෝදය කියන්නේ තරුණ ප්‍රීතිය ඊට පස්සේ ඒක ප්‍රීතියක් වාටපත් වුණාට පස්සේ අර මෙතෙක් කල් තිබුණ අරමුණුත් එක්ක ගැටෙන ගතිය එහෙම නැත්නම් එකට ව්‍යාපාද කරන ගතිය වෙනුවට ව්‍යාපාද කිරීම සඳහා දරතයක් ලබා දෙන ව්‍යාපාදේ කිරීම කිරීමට හේතු වෙන ඒ දැවිලි තැවිලි ගති සතියට හේතුවක් කරගන්න. ඒකල එක ප්‍රමෝදයට හේතුවක් කරගන්න. ප්‍රීතියට හේතුවක් කරගන්න. එතකොට මේ යෝගාවචරය මෙතෙක්කල් මට භාවනා කරනකොට ඉසිගක්කමා මට වුණකොට කම්පන චංචලාව මට මේ භාවනා කරනකොට බරගතියක් ආවා, තදගතියක් ආවා. ආදි වශයෙන් කියන හැම දෙයක්ම වෙනදා ව්‍යාපාදයේ පිණිස අරමුණ සමග ගැටීමට හේතු වෙන කෙනා ආ මේක දැන් සතිය තියෙන බවට ලකුණක් එහෙම නැත්නම් ප්‍රීතියට කාරණාවක් ප්‍රමෝදයට කාරණාවක් කියලා අපේ සිංහලයේ සාමාන්‍යයෙන් කියන පැමිණි දුක් පැනිරහයි කියන මේ ගතිය තේරුම් ගත්ත දවසේ ඉඳලා පරණ මනුස්සයා ඇතන් නැහැ. එයා සම්පූර්ණ වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ මේ නීවරණේ වෙනුවට ධානාංගේ පෙන්වන්නේ ප්‍රීතිය. ඒ ප්‍රීතිය ඉස්සල්ලා පහළ වෙන්නේ ප්‍රමෝදයක්, තරුණ ප්‍රීතියක් විදියට මේ ඔක්කොම මට වැටහෙන්නේ සතිය නිසායි. ඒක වෙහෙස කර වුණත් පීඩාකාරී වුණත් දරතයක් වුණත් දැපිලි තැවිලි වුණත් සතිය මට දැන් තියෙනවනේ මේක දන්න නිසා මට කෙලෙස් නැහැනේ කියලා ඒ ප්‍රීතිය පහළ වෙන්නේ ප්‍රඥාවන්තයාට විතරයි. එහෙම නැත්නම් අසුවිරු ඥාන ඇති කෙනාට විතරයි. එහෙම නැත්නම් යහ කල්පනාව නිවැරදි කල්පනා තියෙන කෙනාට විතරයි. ඉතින් ඒක ගොඩක් වෙලාවට ඒ ව්‍යාපාද කරන අරමුණ ප්‍රීතියට හේතු වෙන කරුණක් බව කමඨාන් සුද්ධ කිරීමේදී බොහෝ විට කෙනෙකුට වැටහෙන දෙයක්. ඉතින් කමඨාන සුද්ධුනේ නැත්නම් එයා ස්ථාන මාරු කරමින්, අරමුණු මාරු කරමින්, ගුරුවරු මාරු කරමින් ඇවිදිනවා. මේ භාවනා කරනකොට එන මේ පීඩාව නැති කරන්න. මේ ධානාංගේ මතුණා නම් මේ පීඩාවක් නෙවෙයි භාවනා නිසා ඇතිවෙච්ච සංවේදී බවක්, සතිය නිසා ඇතිවෙච්ච සංවේදී බවක් මේක පීඩාවක් විදියට ගන්න එපා, ආතතියක් විදියට ගන්න එපා, අසහනයක් විදියට ගන්න එපා. මේක සතිය පිහිට උබාට ලකුණක් ගන්න කියනකොට අර ව්‍යාපාද චරිතය ප්‍රීතියට සොම්නසට නැත්තම් ප්‍රමෝදයට බර කෙනෙක් වෙනවා. ඉතින් මෙතන බුදුරජාණන්සේ විශේෂ ඉන්ද්‍රජාලයක් කරලා පෙන්නන්නේ නැහැ. එහෙම නැත්තම් මොලේ මේ රවට්ටලා මානසික ක්‍රීඩාවකින් අපිව සතුටු කරන්න හදනව නෙවෙයි බුදුචාන් වහන්සේ පෙන්වන්න හදන මේ ඉස්සරහට පෙන්වන්න හදන මේ දුක්ඛ සත්‍ය පිළිබඳ පොඩි ලෑස්තියක් ඇති කරලා දෙනවා. Taman වෙත පැමිණෙන මේ පීඩා, දරත, අසහනකාරී తত্ত্ব නිසා Taman ඒක සතියට අරමුණක් කරගත්තොත් මැරෙනකම්ම අරමුණු තියෙනවා. නිතරම පීඩා එනවනේ. නිතරම දැවිලි තැවිලි එනවා. නිතරම දරත යන්නේනවා. ඒ එන හැම වෙලාවකම ඒක සතියට බාධාවක් නෙමෙයි. සතියට අරමුණක් කෙරුවොත් තවත් පැත්තක් තියෙනවා. ඒකට එකතු කරන්න බොහොම අපි අර ඊයේ ගත කරගත්ත නිදහස මේ සාධක සූත්‍ර වගේ යම් කිසි කෙනෙකුගේ මේක ජීවිතයේ පස්චිම භවේ නම් අවසාන භවේ නම් ඒ කෙනාට ඒක පෙළ ගැහෙනකොට අසාධාරණ චෝදනায়න පටන් ගන්නවා. අසාධාරණ වේදනায়න පටන් ගන්නවා. අභූත චෝදනා එන්න පටන් අර ගන්නවා මොන දේ කරත් කරදර බාධක එන්න පටන් ගන්නවා. ඉතින් මේක හරි පාරට දාගන්න දන්න කෙනා නැත්නම් මේක ප්‍රමෝදයකට දාගන්න දන්න කෙනා දන්නවා භවනව හරියනවා නම් මගේ තියෙන සියලු කර්ම ශක්ති ගෙවෙන්න ආදාන. ඒ නිසා අභූත චෝදනා එනවා වේදනා එනවා දැවිලි තැවිලි එනවා. එතකොට දැනගන්න ඕනේ මේක පස්චිම භවිකයි. මේක ඉවර වෙන්න හදන්නේ. ඒක නිසා මේවා සේරම ඉවර කරන්නේ විශාල ණයක් දෙමව්පිය අරගෙන ඒක ගෙවා දාන සතුටින් ගෙවලා දාන දරුවෙක් වගේ අර කර්ම ශක්ති කර්ම ණය ගෙවලා දාන්න පටන් ගන්නවා. ඉතින් මේක ඉතාමත්ම කලාතුරකින් විතරයි කෙනෙකුට යථාව බෝධය ලබන්න පුළුවන්. මහා කරාමේ අනවශ්‍ය කරදර එන්නේ මේ පරණ තෙවුන කර්ම ගෙවෙනවා. ඒ මේ සතියට මුණ නොදී ප්‍රශ්න වලින් පැන යමින් මේ කුමර කුමරි සැප හොයන කිසිම කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලෝ එනේන ප්‍රශ්න වලින් කරාරිනවා. යෝගාවචරය මුණ දෙනකොට වෙනද ගැටුම් ඇති කරන ප්‍රශ්න, දැවිලි තැවිලි ඇති කරන ප්‍රශ්න එයා තේරුම් ගන්නවා හාස්‍යකින් යුක්තව මේ මං කරපු වැරද්දකට නෙවෙයි මට මේ චෝදනා එන්නේ මේ පරණ කර්ම. ඒ නිසා මෙතන නඩු විසඳන්න යන්න එපා. ගහපා දෙන්න යන්න එපා. ඕ ඕ ඒක එහෙම තමයි කියලා ඒ කර්ම වලට ගෙවෙන්න ආන. ගෙවෙන්න අරනකොට තේරෙන පටන් අර ගන්නවා මේ ලෝකේ තියෙන්නේ කර්ම ශක්තියක් අත. එනිසා යම් කෙනෙක්ගේ මේ පස්චිම භවේ නම් හුඟ දෙනෙක් හිතන්නේ නෑ නෑ යාට යන්නේ නැතන මේ නිලුම් මල්ලතරූප පාරවල් හම්බ වෙයි, පාවඩ දාව පාරවල් හම්බ වෙයි, වටට වටතිර හම්බ වෙයි, උඩට උඩුවියන් හම්බ වෙයි කියලා නෑ ඒ වෙනුවට කටුකොහල් හම්බ වෙනවා. මල් වෙනුවට ගල් මුල් පහර ලැබෙනවා. ඒත් ඉවසගෙන ඉන්නවා. අර තේරෙනවා මේ කර්ම ගෙවෙන වෙලාවක් කියලා. ඉතින් ඒක විවිධ විදියට විවිධ ආගමික නායකයන්ගේ චරිතවලට ආරෝපණය කරලා තියෙනවා. ඒ නිසා ඒ ආගමික නායකයන්ට දෙන චරිතය තමයි අනුන් කරන කර්ම වලට මම ගෙවනවා කියන වගේ අදහසක්. ඒතර මිනිස්සුන්ට විශාල අනුකම්පාවක් ඇති වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝකයාගේ වැරදිවලදී වැරදි නිසා කුරුසේ දඬුවම් ලැබුවයි කියලා. ඒ දඬුවම් ලැබුණොට කෙඳිරි ගන්නෑ. මොකද ලෝකයා කරන වැරදි වලට මම ගෙවනවා. ඒ තරම් මම අනුන් කෙරෙහි දයාව කරුණාව තියෙනවා කිව්වහම ඒක දේව ගතියක් නෙවෙයි, ඒක මනුෂ්‍ය ගතියක් නෙවෙයි. නමුත් ඔය බෝධිචර්යාවතාර වගේ බෞද්ධ සංග්‍රහ ග්‍රන්ථවල පේනවා ඒ බෝධිචර්යාව නැත්නම් බෝධිසත්වෙක් වශයෙන් පස්චිම භවික හෝ බෝධිසත්වෙක් වුණාට පස්සේ එයා ඉල්ල හිටිනවා මම යම්තාක් සත්පුරුෂයන්ට කරදර කරලා තියෙනවනම් යම්තාක් අසාධාරණ වැඩ කරලා තියෙනවනම් යම්තාක් පව් කරලා තියෙනවා නම් ඒ සියල්ල මා කරා බැමිනේවා. මොකද ඒ තරම් තොගයක් යාට කර්මය ගැන වැටෙන්න පටන් ගන්නවා. මම මෙතෙක් දැන් දන්නවනේ කර්ම කියන්නේ මොනවද කියලා භාවනා කරනකොට. භාවනා නොකරන වෙලාවෙ අපි කී වතාවක් අම්මා මරලා ඇද්ද? කී වතාවක් තාත්තා මරලා ඇද්ද? කී වතාවක් අපි අසාධාරණ වැඩ කරලා ඇද්ද? ඉතින් මේ ඔක්කොම ඉදිරිපත් වෙලා ගෙව ගෙවා ඉන්න කිව්වොත් එක එක බලලා කරන්න බෑ. ඒ නිසා ඉල්ලා හිටිනවා. මට මගේ සියලු පව් මට කරපව් දන්නෙත් නෑ මං කියලා පාපොච්චාරණයක් කරනවා මයිල් කෙලින් හිටින જાති. මට සම්පූර්ණ අසාධාරණ බැනුම් ලැබේවා. ඒ කියලා තියෙනවා කවුරු හරි කෑරලා කෙල ගහනවා නම් මගේ ඔළුවට වැටේවා. කවුරු හරි කුණු බාල්දියක් ගන්න විසිකරන්න හදනවා නම් ඒක මගේ ඇඟට වැටේවා. කවුරු හරි මූණට කෙල ගහනවා නම් ඒක මට ලොකුම ලාභයක් වේවා. මල මුත්‍රා විසි කරනකොට මගේ ඇඟට වැටේවා කියලා ඉල්ල හිටිනවා මම මේ කරව පවුගි වෙන්න කියලා. එතකොට ඒ පුද්ගලයා දරතේ දිහා, ගැටුම දිහා, දැවිලි තැවිලි දිහා බලන්නේ සම්පූර්ණ වෙනස් කෙනෙක් විදියට. ඒක සාමාන්‍ය මනුස්සයෙක් වෙන්නේ මේ ඉල්ලගෙන කරන පරිප්පුවක් කියලා. මට මාවිත පැමිණේවා කියලා. නමුත් ඒ පුද්ගලට දැරීමේ ශක්තිය එන්නේ එයාට තේරෙනවා නම් මම මේ බෝධිචර්යාවක ඉන්නේ. මම පස්චිම භවිකයෙක්. ඒ සමට එන්න ඕන මේක. අඬන්න එපා. කේන්ද්‍රි ගන්න එපා. ඒක මේ ගේමට කැතයි. අපි මේ යෝගාවචරෝ කිව්වට පස්සේ විත පැමිණෙන මේ පුංචි දේවල් වලට අයිතිවාසිකම් ඉල්ලන්නයි ලැබිච්ච දේවල් වලට ප්‍රතික්‍රියා කරන්නයි ගියොත් බුද්ධ පුත්‍රයෙක් කියන්නේ බුද්ධ දුහිතෘකාවක් කියන්නේ ශාක්‍ය පුත්‍රයෙක් කියන්නේ ශාක්‍ය දුහිතකාවක් කියන්නේ වංශයට කැතයි. ගේමට කැතයි කියලා යෝග කොල්ලෝ කියන්නේ. ඉතින් ඒ නිසා දැන් ඉන්න යෝගාවචර හුඟ දෙනෙක් නොකිය යුතු පුංචි දේවල් චෝදනාවසෙන් ඉදිරිපත් කරනවා. දරාගත හැකි බොහෝ දේවල් විශේෂයි ප්‍රතික්‍රියා කරනවා. ඒ දෙකෙන්ම පේනවා මට තාම මේ බෝධිචිත්තය කියන එක නැත්නම් මේ මේ මේ දුක අවබෝධ කරගන්න කියන එක දන්නේ ඒ නිසා යාට හරියට එන හැම දෙයක්ම ව්‍යාපාදයේ පිණිස හිටිනවා. අර බෝධිචිත්තය අපේ කරන හිතා ගන්නවා මේ මට එනවා මදි මම කරලා තියෙන දේවල් වල හැටියට කොහොම නෙවෙයි එන්න තියෙන්නේ. ඔය දැන් එන ටික එන්න අරපන් කියලා. එතකොට අර වෙත පැමිණෙන කරදර පීඩා හිරිහැරවල දිහා එයා දකින්නේ සාධනීය ක්‍රමයකට මේ වගේ දෙයක් වෙත පැමිණෙන මේ කරදර සාධනීය විදිහට බැලීමක් බටේට චින්තනය අනුව කොහොමඩක්වත් හිතන්න බෑ. ඒකේ තියෙන එනේන සැප වැඩි කරගෙන දුක් නැති කරන්න බොත්තම් තද කළ පමණි සියලු සැප ලබලා දෙන ලෝකයකට යන මේ තාක්ෂණයේ මේක පේන්නේ මහා නෝන්ජලෙක් එහෙම නැත්නම් මේ දුක් ගන්නරාල කෙනෙක් එනේන දුක් ඉවසනවායි කිය. නමුත් අරගෙන බලන්න තේර තේරි ගාතවල අරගෙන බලන්න අපේ ඒ තේරවාදයේ තියෙන ප්‍රධාන ආචාර්යයන් වහන්සේලාගේ හිටපු ප්‍රචාර්යයන් වහන්සේලාගේ චරිත කවමදාකවත් මොනම හේතුවක් නිසාවත් චෝදනාවක් කරලා නැහැ. මොන චෝදනාවක් මට මේක ඉවසන්න පුළුවන්ද කියලා බලනවා මිස ධර්මයේ බුදුන් ධම්ම සංගත සාපේක්ෂ වෙලා ළඟ ඉන්න කෙනාට කියන්නේ නැහැ. ඒක ඒක කැතයි. හැබැයි මේකේ සීමාව කොතනද කියලා කියන්න බෑ. කොයි තරක් දුරට මේක ඉවසනවාද කියලාක කියන්න බෑ. ඒක නිසා මේ මේ ව්‍යාපාද චෛතසිකේ සහ පැමිණි දුක් පැණි රහයි කියන වෙත පැමිණෙන දුක් වලින් ප්‍රමෝදය ඇති කර ගැනීම කියන එක මහා අමුතුම සාහිත්‍යයක් මේකේ තියෙන්නේ. ඒ නිසා මේ නීවරණ යටපත් කරන අදහසෙන් එන ප්‍රශ්නයක් දිහා බලන එකනට ඒ ප්‍රශ්නය කවියකින් කියන්න පුළුවන්. සාහිත්‍ය රසකින් කියන්න පුළුවන්. ඒක තාමත්ම කැත දෙයක්. නමුත් මෙයා ඒක ගන්නේ සාහිත්‍ය රසයකින්. ඒක මිනිස්සෙක් කියනවලු මේ උඹ දන්නේ මචං අපේ තාත්තා ළඟට අම්මා යන්නේ වැඳගෙන කිව්වලු. ඒගොල්ලෝ පිස්සුද බං උඹේ තාත්තා හැමදාම බොනේ කියන්නේ. ඉතින් අම්මා කොහෙද වැඳගෙන නෑ නෑ තාත්තා බීලා ආපු ගමන් ඇඳ යටට රින්ගන්නේ. අම්මා මෝල් ගහ අරගෙන දන ගහගෙන කිව්වලු තාත්තා ළඟට යන්නේ ගහන්න. කතා ඇත්තේ ඒ නිසා අම්මා ළඟට තාත්තා ළඟට අම්මා ළඟට තාත්තා ළඟට අම්මා යනකොට දන ගහගෙන යන්නේ. ගහන්න යන්නේ. මෝල් ගහ අරගෙන ඌ කියන්නේ කොහොමද? අපේ අම්මා නම් තාත්තලකට යන්නේ ධන ගාගෙන කියලා. ඒ සාහිත්‍ය විතරයි. වෙන විදිහකට කිව්වා නම් හරිම කතයිනේ. පවුලේ අත්‍යන්ත ප්‍රශ්නයක්. මේ වගේ මේ ප්‍රීතිය තමයි වෙන මේ द्वේෂය ප්‍රීතිකින් ප්‍රතිස්ථාපනය කිරීමේ තියෙන හාස්‍ය රසය නැත්තම් මේ ලෝකෙ කෙලින් හිටින්න බැරි වෙයි කියලා ගාන්ධිතුමා කියලා තියෙනවා. මේ තරම්ම දුකින් පිරිච්ච ලෝකය සමබර වෙලා තියෙන්නේ මේක හාස්‍යයට දානවා. Taman වෙත පැමිණෙන දුක පැණි රස විදියට කියාපාන. කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. කවුරු විරුද්ධ වෙන්නේ? නෑ නෑ මේ දුක ආපුවම මූණ නරක කරගන්න ඕනේ. එන ගාච්ච සෝම් පිටියක් වගේ මූණ හදාගෙන අඬන්න ඕනේ කියලා කවුරු හරි කියනවනේ. කන රත් වෙන්න ගහන්න ඕනේ. ඒකට මොකද්ද අපිට මේ දුකක් ආව අඬන්න කියලා කවුද පුළුවන්? අපිට වග කියන්නේ. අපි බුද්ධ පුත්‍රයෝ. අපි භාවනා කරන පිළිස් ඕන පැමිණිච්චාවයි අපි ඒක සතුටින් මූණ දෙන්න ගියාම ඒක ඒතකොට බලහන් ඉන්න කෙනාටත් පුදුමාකාර ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. ලෝකේ ඕනෙම ඕනෙම જાතියක වීර චරිත ටික කියවලා බලන්න ඒ ඔක්කොම මේක දැනගෙන ඉඳලා තියෙනවා. මේ රහස දැනගෙන ඉඳලා මේකේ ඉන්න හරියක් ඉන්නේ බියගුල්ලෝ. මේක අය ඉන්න හරියක් ඉන්නේ ඉස්සරහට කවුලක් තියෙනවා දෙකක් පිටිපස්සට තියෙන කට්ටිය. ඒකේ ඉදිරියටපත් වෙලා එන ප්‍රශ්නේ ಜಾති වෙනුවෙන් ආගම වෙනුවෙන් රට වෙනුවෙන් ඉදිරියට යනකොට ඇත්තට මෙයා දිනනව නෙවෙයි එන බාධාව. බාධාවට බලපෑමක් කරන්න බෑ සතුටින් බාර ගන්න විඥානය. ඒක කරදරයකට ගියොත් තමයි තියෙන්නේ. ඒ නිසා මහා වීර වික්‍රමාන්විත ක්‍රියා සිද්ධ වෙනවා. හැබැයි මේ රණ්ඩු කළා බාහුව බලෙන් දිනන දෙයක් නෙවෙයි චිත්ත බලෙන් දිනනවා. වෙත පැමිණෙන දුකට සාදර වෙච්ච ගමන් ඒක අමතම අමුතර කලාවක්. ඉතින් ඒක ඇත්තටම ගිහියෝ බලාපොරොත්තු වෙන පැවිද්දන්ගේ වන්න පැරණ ගිහියෝ නමුත් අද ඉන්න ගිහියෝ අයිතිවාසිකම් සටහා අයිතිවාසිකම් ඉල්ලගෙන වීදි බහිනවා. ලැජ්ජයි. මොනවද අපිට වීදි බහින්න තියෙන්නේ? වර්තමාන චිත්තක්ෂණයේ gediy පිටින් අපිට තියෙද්දී අපිට අරක දියව මේක දියව කියලා කාගෙන් ඉල්ලන්නද? මොකද ධර්මබලධාරී දෙවි කෙනෙක් ඉන්නවද අපිට දෙන්න? ඒ වගේම යෝගාවචර ජීවිතෙත් මේ ව්‍යාපාද කියන චෛසිකේ හරියට තේරුම් අරගෙන ඒකට ප්‍රතිනිධිය ඒක ගලවන උත්තරේ තමයි ප්‍රමෝදය කියලා ගත්තොත් මේ වෙත පැමිණිච්ච දේ තුලින් ප්‍රමෝදය හදා ගැනීම නැත්නම් නීවරණ වෙනුවට ධානාංගයක් හදා ගැනීම ඒක නිකන් මේ ඕනම දෙයකින් රත්තරන් හදන්න දන්න රසායනික විද්‍යාව වාගේ. අල්කෙමිස්ට් කියලා කියනවා. එයා ළඟ තියෙන රසායනික දාපුවම ඕන දෙයක් රත්තරන් වෙනවා. ඒ වගේ මේ පැමිණි දුක පැනිරහයි කියලා මේ සිංහලයේ තියෙන වචනේ අද ඉන්නේ සිංහලෝ ගාව නැහැ. අද සිංහලෝ කරදර එන්න ඉසලා කරප්පන් යාට. එන්න තියෙන කරදර වලටත් කරප්පන් හදා ගන්නවා. බයේ. ඉතින් මේ මනුස්සයාට නිින්ද යන්නේ නැහැ ඉතින්. උයාගත්ත බත කන්න බෑ. එලාපැත්ත පැදුවේ බුදියන්න බෑ. මොකද මොනවා වෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ව්‍යාපාදේ සහ මේ ප්‍රමෝදේ නැත්නම් ප්‍රීතිය දෙක අඳුනගත්තාම මේකයි මෛත්‍රිය කියලා කිව්වොත් මං හිතන්නේ කවුරුත් පිළිගන්න ලෑස්ති නැහැ. වෙන මේ සීල සත්‍යම සූපත්‍යම නිදුක්කෙත් අනිරෝගීවෙත් ඒක නිකන් බොරු නිකන් කට වචනයක් විතරයි. වෙත පැමිණෙන ද්වේෂයට ප්‍රීතිය උපදවන්න දන්නවනම් ඒ මනුස්සයා ගාව තියෙන ප්‍රීතිය කැටවකට තියෙන්නේ ඝන බහල වෙච්ච ප්‍රීතියක් තියෙන්නේ මොන කරදරයක් ආවත් කරදරයට කරදර කරන්නේ මට මට තන් මයිලකට තමයි එන්න ඕනේ. ඔබ වරේ. මම ඒකෙන් ප්‍රීතිය හදනවයි කියලා ඒ ගුණය බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඊත පඤ්ඤස පුද්ගලෝ උත්තරින් අපට විජ්ජන්තස්ස කියලා මෙත්තා සාගත සූත්‍රයේ අමුතු අර්ථකථනයක් දෙනවා මෛත්‍රී කියලා කියන්නේ හැම දෙයක්ම සුභයට ගනිමු සියල්ල සිදුවන්නේ යහපතටයි කියලා අපි ළඟ තියෙනවා පැරණි මතයක්. ඒ තමයි දිනන මිනිහාගේ හැටි. එහෙම නැතුව මේක අයහපතයි මේක නැකත හොඳ නෑ මේක ග්‍රහලෝකචාරය හරි නෑ උදේපාන්දර දැක්කේ මේ මුස්පේන්තුවක් කනම්මනම් කියන මිනිහා අම්මා මුස්පේන්තුව තමයි. ඒ මිනිස්යාම මුස්පේන්තුවක්. පැමිණිච්ච එකට මේ විදිහට හදන්න අපි බුදුහාමුදුරුව විතර අපට උගන්වපු වෙන කිසිම සාස්ත්‍රුණ වහන්සේටමක් නැහැ. ඒක තාම සජීවී ධාමයක්. ඒ නිසා ව්‍යාපාද එනකොට බලන්න මේ මෛත්‍රිය උපදවා ගන්න නැත්නම් මෛත්‍රිය විසින් ප්‍රතිස්ථාපනය කරන්න ඕන එකක්. අපි මෛත්‍රිය දානවා සාමාන්‍ය සමත යෝගාවචරයේ මල්ලට. එන ඕනේ කාරණාවකින් ප්‍රමෝදය හදාගන්න එක නා විපස්සනාවට දාගන්නවා. දෙකින්ම කරන්නේ එකයි. සමත වශයෙන් බැලුවොත් විදර්ශනා වශයෙන් බැලුවා. ඉතින් මෙන්න මේ අපි මේ හදාගත්ත තර්කණේ හරහා මේ කියන කුසීතකම නැත්තම් තීන මිද්දේ ගත්තොත් ඒකට කියන්නේ අපි නිදිමත ඒකට ප්‍රතිනිධිය නැත්තම් ප්‍රතිපක්ෂ ධර්මයෙන් තමයි විතක්කය කියලා කියනවා විතක්කය කියලා කියන්නේ අරමුණ මෙනෙහි කිරීම මේ මෙනෙහි කිරීම කියන වචනේ මානසිකාරය කියන වචනයෙන් තමයි අපි සිංහලට නගලා තියෙන්නේ මේ මානසිකාරයේ වාගේ මෙහෙවීමක් කළ හැකි චෛසික තුනක් අපේ තේරවාද උගන්වීමේ තියෙනවා විතක්කය මානසිකාරය සහ චේතනාව කියලා. මේක අපි වෙන පැත්තකට කිව්වොත් දී ඇති චිත්තක්ෂණයක අප වෙත පැමිණීමෙන් තියෙන අරමුණු ගාන කියලා නැති බර කියලා ඉවර කරන්න බැරි තරම් තොගයක් එනවා. ඒ තොගේ කොයි එක හිතවාදීද කොයි එක අහිතවාදීද කොයි එක අත්සිද්ධිය සලකනවාද කොයි එක අර්ථ සිද්ධිය නොසලකනවද කියලා ඒ අරමුණු කියන්නේ එතකොට මේ යෝගාවචරයා තමන්ගේ අර්ථ සිද්ධිය සලකලා හිතවාදීව බලලා කොයි අරමුණද ගන්න කියන එක තමන් මෙනේ මානසිකාරය යොමු කරන අරමුණ මේකයි කියන එක හැම වෙලාවෙම අතිර්ණාත්මකව පවතිනවා. ඇස් දෙක වහගත්තාම අපිට සද්ද ඇහෙනවා. හිතවිලි එනවා. තැන් තැන් වලින් වේදනා එනවා. ආනපානෙත් තියෙනවා. අපි කෙටි බොඩි උපමා ටිකක් ගත්තොත්. එතකොට යෝගාවචරය දන්නවා මේ සද්ද වලට හිත ඉබේ දුවනවා. වේදනාවට හිත ඉබේ දුවනවා. හිතවිලි වලට හිත ඉබේ දුවනවා. එතකොට අපි නන්නත්තා සතිය නෑ. ඒ වෙනුවට මම ආනාපානෙ හිත මෙහෙයවනවා. මෙනෙහි කරනවා. මානසික කාර්යයට ලක් කරනවා කියලා කියන්නේ බොහෝ අරමුණු වල තමන් හිත සුව සලකන අර්ථ සිද්ධිය සලකන අරමුණට හිත මෙහෙවීමට අපි මානසිකාරය කියනවා. ඒ මානසිකාර කෘත්‍යය කර දෙන්නේ විතක්කේ මාර්ගය. බොහෝ අරමුණ තියේදී නම කියලා කතා කරන අරමුණට තමයි හිත යන්නේ. හරි. ස්කෝලේ යන කාලේ දෙවෙනි පාඩ මේ කාල පරිච්ඡේදය පටන් ගන්නකොට පන්ති පාර ගුරුතුමිය ඇවිල්ලා ගුරුතුමා ඇවිල්ලා නම් අඬ ගහනවනේ පන්තියේ ඉන්නවා 30ක් 40ක් සෙනඟ. ඉන්නකොට නම අඬ ගාපම ඉන්න එක නාත උස්සනවා. එතකොට ඒ ටීචර් අඳුරනවා එයා ඉන්නවා ඒක දාගන්න. අත ඉෂු නැත්නම් එයා නැහැ. ඉතින් ඒ ටීචර් පුද්ගලයා වෙන් කරලා ගන්නේ නම කතා කරනකොට අනික ඔක්කොම අත උස්සන්න යන්නේ ඒ අයිති කරන අත උස්සනකොට ටීචර් දන්නවා ආරි මම කතා කරපු ගැට තේරෙනවා එයා ඉන්නවාද කියලා. ඒ වගේ අපි අරමුණ බොහෝ තින්නට ආනාපානේ අපි ගමු ආස්වාසය කියලා. ආස්වාසයේ නම කියලා කතා කරුවොත් ආස්වාසය අපි කෙරේ නතු බවක් දක්වනවා. අනික් කර්මුණට නම කියලා කතා කරලා නෑනේ. නතු බව මේක තමයි අපි මේ භාවනාවේ අපිට ඕනේ අරමුණට සුවේලවන අරමුණට හිත මෙහෙවන්නේ මෙනෙහි කිරීමෙන් මෙනෙහි කරපුවාම එයා දැපෙන වැටෙන ගතියක් තියෙනවා. නතු වෙන ගතියක් තියෙනවා. මේක මනුස්ස හිතේ තියෙන ගතියක්. උදාහරණයක් වශයෙන් කිව්වොත් මිහිඳු මහරතන් වහන්සේ මිහින්තලා ගඩොල්ට නැගලා ඒ සෙනඟ දඩකෙලියේ ඉනකොට තිස්ස කියලා කතා කරා. රජුරෝ හිතුව යකෝ මේ මගේ නම කියලා කතා කරන්න කවුද ඉන්නේ කියලා. රජුරෝ හීන්දාඩි දැම්මා. බලනකොට අඳුරන්නේ නැති ශ්‍රමණෙක් ඉන්නවා. කිව්වා මේ සමනාමය මහරජා ජම්බුදීපා ඉදාගතා තමේ මතු කම්පාය අපි ධම්මදිවෙන්ද ලාභ ශ්‍රමණ පුත්‍රයෝ. උඹට අනුකම්පාව නිසා යාවේ. රජුරෝ ගති එහෙම ආයුධ ටික වැටුණා වැන්දා. එදා තමයි අපි මේ මෑත ඉතිහාසයෙන් බලනකොට ජාතිය වශයෙන් බුද්ධ ධර්මයට නැතුනේ නම කියලා කතා කරන්නේ. ඒ වගේ මේ අරමුණු රාශිය එනකොට අවශ්‍ය අරමුණට නම කියලා කතා කරන වැඩේට අපි කියන්නේ විත්තක්කේ කියලා. අරමුණට හිත නැංවීම. හරියට පන්ති කාමරේ ගුරුතුමිය හරි ගුරුතුම ඇවිල්ලා නම කියලා කතා කරනකොට ඒ කෙනා මගේ නම කතා කරනකොට මම නතු වෙනවා. මෙන්න මේක ਸਰවඥාන්සේ පාවිච්චි කරලා තිනවා බොහෝ නන්නත්තර අරමුණු විශේෂයි කාමච්ඡන්දේ විශේෂ දුන හිත අවශ්‍ය අරමුණට යොද කරන්න. මේක වෙන්නේ නැත්තම් එහෙම නැත්තම් මේ මෙනෙහි කිරීම නැත්තම් මේ විතක්කේ නොවුනොත් ඒ එතකොට අරමුණු නින්දට වැටෙනවා හිත නින්දට වැටීමක් වෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට භාවනා කරගෙන යනකොට වැටහෙනවා නම් හිත ටිකක් මිදෙන ගතිය සීතල වෙන ගතිය කර්මන්නේ නැති ගතිය එතකොට යාට ඒ කර්මන්නේ ගතිය ඇති කිරීමට ඒක රත් කරගන්න ඒ බුරුම ස්වාංශය කියන්නේ මේ අයිස් පෙට්ටියක දාලා තිබ්බ බටර් කෑල්ලක් අරගෙන ඒක පාන් කෑල්ලක ගන්න බෑනේ ඒක හයි වෙලානේ තියෙන්නේ ඉතින් ඒක වතුර ටික මේ රස්නිය තැටියකට දැම්මොත් ඒක උණු වුණාට පස්සේ බටර් කෑලි ගාන්න පුළුවන් නේ. ඒ වගේ තමයි අපේ හිත ගල් වුණාම කර්මන්නේ නැහැ. ඒක රත් කරන්න ඕන. රත්නත කරනකොට පාන් කෑල්ල ගාන බටර් ටික වගේ රත් වෙලා එනවා. ආන්නේ රත් කිරීම සඳහා නැත්නම් මේ සීතල වෙච්ච උද්දච්ච මේ චීන මිදර වැඩිච්ච හිත කර්මන්නේ කරගන්නේ. ඉනේන අරමුණට වහවහ නංවන සුළු ගතියටපත් කරන්නේ මේ විතක්කය කියන චෛතසිකයෙන්. ඉතින් මේ මම මේ විස්තර ගෙනෙන්නේ මේ දෙකටයි. ඒ විතක්කය, මනසිකාරය, චේතනා කියන මේ තුනම බොහෝ අරමුණු තිනකොට එකකට අවශ්‍ය කරන සුබදායක දෙයට මෙහෙවීම කරනවා. ඒකෙදි මේ විතක්ක චෛතසිකය අරමුණ නතු කරගන්න පුළුවන්. නැවත නැවත නංගන ගැහිල්ලෙන් ඒ අරමුණත් එක්ක මූණට මූණ දාලා හිත තියාගෙන ඉන්න පුළුවන් කියන මේ මෙනෙහි කිරීම විතක්කේ කරන මෙනෙහි කිරීම මෑත ඉතිහාසයේ මතු කරලා පෙන්වුවේ මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ තමයි. ඒ ස්වාමීන් වහන්සේ මේ කරපෙන්නපු හුවා දක්වපු මේ ක්‍රමේ නිසා ඕනම කෙනෙකුට විද්‍යානුකූලව ශ්‍රද්ධාවෙන් නෙවෙයි ක්‍රමේ දැනගෙන බොහෝ දෙනා ඉන්නකොට Tamanට ඕනේ අරමුණ නැවත නැවත මෙනෙහි කිරීමෙන් නන්නත්තර අරමුණු વિશે නන්නත්තර වෙන හිත වෙනදට වඩා ඒ කර්මක තබා ගැනීමේ හැකියාව නිසා අද බුද්ධ ආගමේ පසුගිය අවුරුදු 50 ගාන ඇතුළත පුදුම දියුණුවකට ආවා. ඒක නිසා සමහර බටහිර විශ්ලේෂකයෝ කියනවා මේ මහසී සාඩෝ ස්වාමීන් වහන්සේ කරපු මේ මෙනෙහි කිරීමේ ක්‍රමය නිසා අබෞද්ධයාටත් කාර්යබහුල ගිහියටත් එහෙම නැත්නම් හිත කියන එක නන්නත්තරයි කියලා දන්න දක්ෂ කුශාග්‍ර බුද්ධිමත් කෙනාට ඒ දුවන අරමුණ එක එකකටම යොමු කරවීමේ හැකියාව විද්‍යානුකූල උත්සාහ කරලා බලන්න පුළුවන්. ඒ උත්සාහ කරලා බැලුවොත් වරදින්නේ නැහැ. ඒක නිසා නිදිමත එනවා නම් විතක්ක කිරීමෙන් අරමුණේ මෙනෙහි කිරීමෙන් ඒ නිදිමත කඩන්න පුළුවන්. ඒ නිදිමත වෙන සීතල වෙන ගතිය, මිදෙන ගතිය වෙනුවට රත් කරගත්ත බටර් කෑල්ලක් වගේ උණු කරගන්න පුළුවන්. එතකොට මේ ඒකේ තියෙන කර්මන්නේ ගතිය වැඩි වෙනවා. ඉතින් ඒක මෑත ඉතිහාසයේ හොඳටම අපට බෞද්ධ ලෝකයේට මතු කරලා දුන්නේ බුරුම රටේ. ඒකේ මෙනෙහි කිරීම නිසා නැවත නැවත නැවත නැවත සීපත් කරනවා. නමුත් ඒ බුරුම ස්වාමීන් වහන්සේ මේකට තව එක පැත්තක් එකතු කරනවා. ඒ මොකද්ද? පර්යංකයට ගියාට පස්සේ නැත්නම් ඉඳගෙන භාවනාවට ගියාට පස්සේ නිදිමත Taman කරා එන බව දන්නවනම් අපිට එකම ආයුධයයි තියෙන්නේ මෙනෙහි කිරීම පමණයි. මේ ස්වාමීන් වහන්සේ කියන පරියංකයට යන්න ඉස්සෙල්ලා සක්මන් කිරීම ඒ කෘත්‍යම කර දෙනවා. හොඳට සක්මන් කරලා ආවිල වාඩි වුණොත් එයාට හිත කර්මන්නේයි. ඒ ඉඳ ඒ වෙනාට හරියට සක්මනකට පස්සේ වාඩි වෙච්චාම ලේසියෙන් හිත නින්දට යන්නේ ඒ වගේ මෙනෙහි කරන්න පුළුවන් මෙනෙහි කරන්න අවශ්‍ය ශක්තියක් තියෙනවා ඒ නිසා යෝගාවචරයා Tamanට නිදිමත බාධා එනවා නම් එයා දැනගන්න ඕනේ හොඳට සක්මන් කරලා වාඩි වෙන්න. එතකොට මුළු කය හිත වැඩේට කර්මන්නේ වෙනවා. ඊට පස්සේ යම් වෙලාවක හිත සීතල වෙලා අරමුණට හිත නගින්න නැතුව කුසීත වෙනවා දන්නවනම් එයා මෙනෙහි කිරීම කරනවා. මෙන්න මේ දෙක කොයි විදිහට දෙක ගලපනවද කියන එක නැත්නම් කොච්චර වෙලා සක්මන් කරන්න ඕනද වාඩි වෙනාට වාඩි වෙන්න ඉස්සර වෙලා ඒ වගේම කොයි තැනේදීද මේ මෙනෙහි කිරීම කරන්න ඕනේ සමහර විටක තීන මිද්දේ නැතුව මෙනෙහි කරන්න ගියොත් හිත ඇවිස්සෙන්න බලන ඒක හරියට මේ බත්තලිය උතුරාගෙන එනකොට ගින්දර අයින් කරන විනෝඩ තව ගින්දර දැම්මොත් මේක උතුරලා පිච්චිලා යනවා. විශේෂයෙන්ම කිරි හැඩියක් කිරි අට්ටිය රත් කරන වෙලාවේ ඒක උතුරාගෙන එනකොට ගින්දර ගන්න ඕනේ. දර අයින් කරන්න ඕනේ. නමුත් ඒනොට දර දැම්මොත් උතුරගෙන එනවා වගේ අනවශ්‍ය වෙලාවට මෙනෙහි කරන්න ගත්තොත් අර හිතේ ක්‍රමික වර්ධනය බාධා කරනවා. ඒ නිසා මේ මෙනෙහි කිරීමෙන් තීන මිද්දේ තියෙන වෙලාවට ප්‍රයෝජනීය සලකලා සාපේක්ෂව මෙනෙහි කරන්නත් තීන මිද්දේ නැතුව හිත කර්මන්නේව කෘත්‍යයේ යෙදී ගත කරනවා නම් ඒ මෙනෙහි කිරීම අඩු කරන්නත් කොතනදී කල යුතුද කියලා හුඟක් යෝගාවචරෝ බලාපොරොත්තු වෙනවා පොත්පත්වල ඇති. එහෙම නැත්නම් මේක සමීකරණයක් ඇති කියලා කිසිම සමීකරණයක් නැහැ මොනම පොතකවත් නැහැ. ඒක නිසා මේ වෙලාවේ මෙනෙහි කළ යුතුයි මේ වෙලාවේ නැහැ කියන්නේ අනිත් පැත්තේ තියෙන තීන මිද්දේ තමයි සලකා බලන්න. තීන මිද්දේ තියෙනවනම් මෙනෙහි කරන්න. තීන මිද්දේ නැතුව හොඳට අරමුණත් එක්ක හිත කර්මන්නේ වෙනවනම් මේ මෙනෙහි කිරීම නිසා අනවශ්‍ය වීරියක් ඇවිල්ලා හිත ඇවිස්සලා හිතේ ඒකෝදි භාවය නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරය හොඳට දැනගන්න ඕනේ මේ පරිශන කරලා අත්වරද්දගෙන එහෙම නැත්නම් තමන්ගේ අත්තරදී හරහා මෙනෙහි කළ යුතු තැන සහ නොකළ යුතු තැන ඒ දැනගන්නේ අපි තීන මිද්දේ පිළිබඳ තමන්ගේ තියෙන අවබෝධය අනුව තමයි. තීන මිද්දේ මේ විදිහට අපිට කතා කරන්න වෙන්නේ අපි ඊයේ දේශනාවේ අවසාන වෙලාවට මතු කරගත්ත විදිහට භාවනාවේදී කාමච්ඡන්දය ව්‍යාපාදයයි අඩු වෙනකොට බොහෝ විට තීන මිද්දේ හිසෝසවන්න ඉඩ තියෙනවා. වෙන විදිහකට කියන්න පුළුවන් අපි මේ අවදියෙන් අපි මේ බොහොම ප්‍රබෝධව ඉන්නේ කාමච්ඡන්දේ තියෙනකන් තමයි. නැත්තම් අපි නිදි. එහෙම නැත්තම් ද්වේෂයක් තියෙනවා. කවුරු හරි කන්‍යම් මරණ්‍යම් කියලාගෙන ඉන්නකොට නිින්දයක් නැහැ. ද්වේෂය. එහෙම නැත්නම් අර දේ ලබා ගන්න ඕන මේ දේ ලබා ගන්න ඕන අරයා බලන්න ඕන මෙයා බලන්න කියලා ඉනකොට රෑ දෙක තුන නිින්ද යන්නේ නැහැ. නමුත් කොයි වෙලාවක හරි කාමයේ හෝ ව්‍යාපාදයේ සංසිඳුනොත් පුදුම විදිහට නිදිමත එනවා. ඒ නිසා භවනා ලෝකේ මේ නිදිමත අනික් තැන් වලට වැඩිය බොහොම සමීපස්ත බවක් පෙන්වනවා. කායික දුර්ලකම් නිසා වයසක අයට කොහොමඩත් ඒකේ ඉන්දිරි තුනයි කොට නිදිමතම නෙවෙයි හිත අරමුණක පවත් ගන්න බෑ නිසා නිතරම හිත අකර්මණ්‍ය තත්වයකටපත් වෙනවා ඒ නිසාත් මේ නීවරණයක් වශයෙන් තියෙන චීන මිද්‍ය අඳුරගන්නත් බෑ ඉඳුරන් දුර්වලයි මොකද තරුණ කෙනෙකුට වෙලා තියෙන එක්ක කාම ඡන්ද එක්ක ද්වේෂය ඒ දෙක ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් ප්‍රතිපදාවෙන් යටපත් කරපු ගමන් නිදිමත එනවා. ඉතින් ඒක නිසා මේ නිදිමත බලාපොරොත්තු වෙන්න ඕන එකක් නන් නෙවෙයි. නමුත් බොහෝ විට එන එකක්. ඒ නිසා මේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ විවේකයේ හිතාගෙන තනියම ගල් කුටියටලා භාවනා කරනකොට ඉන් ਸਰවඥාන්සිරි බොහොම සුළු ගෝල පිරිසක් උන්වහන්සේ බැලුවා කවුද කවුද භාවනා කරන්න කියලා බලන්න මේ ස්වාමීන් වහන්සේ වැඩි විවේකයක් හොයාගෙන ගල් කුටියක භාවනා කරන හැබැයි කිරනවා. නිදි කිරනවා. මේ සෝවාන් උත්තමයන් වහන්සේ තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ පණ පිටින් ඉන්න වගේ ඉස්සරහා මැවි පෙනීලා ඉඳලා මොකද මොගලන් නිින්ද යනවා කියනට එහෙමයි ස්වාමීන් වහන්සේ තමයි වෙන මොනෝ කරන්නේ. ඊට පස්සේ පචලායමාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බණින්නෙත් නැහැ, දොස් කියන්නෙත් නැහැ. අපිත් නම් ගන්න පුළුවන් එකේ ආදර්ශය තමයි නිදිමත වැඩි කෙනා තනියම භාවනාවට යන්න එපා. එතකොට යාට බුදු වෙන්න ගියාට බුදියණ්ඩයි සිද්ධ වෙන්නේ. උගා කට්ටිය මේ තනියම භාවනා කරන්න ගල් කුටි වලට යනවා ගිහිල්ලා බුදු වෙලා නෙවෙයි එළියට එන්නේ. බුදියලා තමයි වැඩේ කියලා වරයි. ඒ නිසා සාමූහික භාවනාවේ විතක්ක හඳුන්වා දීමත් එක්ක මහසීසයඩෝ ස්වාමීන් වහන්සේ හඳුන්වා දීපු ක්‍රමයක්. මේකට සමහරව විහිළු කරනවා. මේ මේ පසු කාලේ ඇති කරගත්ත සංස්ථා පසු කාලේ ඇති කරගත්ත සාමූහික ව්‍යාපාර ඕවා ඒ කාලේ තිබුණ නැහැ කියලා නොතිබෙන්න පුළුවන්. නමුත් තමයි මෙනෙහි කරමින් කය අවදියෙන් ධාන භාවනාව අවදියෙන් ධාන ඉන්න එක එකයි. අනික සමූහයක ඉන්නකොට නිින්ද යන්න තියෙන අවස්ථා අඩුයි නිින්ද යෑම ලැජ්ජාවට හේතු වෙනවා. එතකොට යා නැවත අවදි වෙනවා. මේ හැම ක්‍රමයකින්ම අපි තීන මිද්දය මෙතෙන්දි හිසෝසවන ගතිය තීරුම් ගත්තොත් අපිට තේරෙනවා අපි මේ ජීවිතේ භාවනා නොකරන ජීවිතේ සාමාන්‍ය ජීවිතේ නැති පැත්තක් මේ බලන්න හදන. ඉතින් ඒ නිදිමත එන හිතට පරියන්කයට ගියාට පස්සේ තියෙන උපක්‍රමය එහෙම නැත්නම් ප්‍රතිනිධිය මේ ලෙඩේට තියෙන උත්තරේ තමයි මෙනේ කිරීම. නමුත් අර ඊට කල්ැතුව කරන මේ සක්මන් භාවනාව අපේ ජාතිය සිංහලයා නොකර හිටපු බව නැත්නම් නොකරන්න සිද්ධ වෙච්ච බව ඉතිහාසෙන් පේනවා. ඉස්සර පැරණි රහතන් වහන්සේලා හිටපු හැම අරණ්‍ය සීනාසනයකටම ගියොත් ඒ වගේ පැරණි ගල් නඩබුන් තියෙනවා සක්මමලු වල. ගොක් වේදම් කරලා තියෙනවා. ඒ සක්මමලු වලට වේදම් කර ප්‍රමාණය හිතා ගන්න බෑ. ඒ තරම් ගල් කණු හදලා අඩි 6 7 ගල් බැමි හදලා සක්මන හරියටම ලෙවල් කරලා වැලි දාලා හරි ගසලා තියලා තියෙනවා. නමුත් මේ මෑත මේ වෙනකොට භාවනාවේ යම් යම් දියුණුකම් තිබුණට බලන්න ඕනේ භාවනා මධ්‍යස්ථානට ගිහිලා එතන සක්මනට කොච්චර ප්‍රමුඛතාවනේ දීලා ප්‍රමුඛ ස්ථානේ දීලා තියෙනවද කියලා. දීලා තියෙනවා නම් එතන භාවනා කරන්න ඉන්නවා. සක්මනක් නැතුව භාවනා කරන ක්‍රම තියෙනවා. ඒවයිද අපට පේන්න තියෙනවා හදාarලා බලනකොට নানা ආකාර ප්‍රශ්න. භාවනා දිගට යන්නේ නැහැ. ඒ මොකද සර්වචනසේ සඳහන් කරලා තියෙනවා චංකපාණි චංකම ආනිසන්ත සූත්‍ර කියන එකේ අද්ධානක්කමෝ හෝති පධානක්කමෝ සක්මන් කරන එක්කනා බාරගත්ත වැඩේ කොච්චර දුර යන වැඩක් වුණත් අවසානයේ දක්වා අත නෑර කිරීමේ ශක්තියක් ලබනවා. අපි කිව්වොත් මේ මීටර් 400 දුරන කෙනෙක්, ඒ නැත්නම් 1500 දුවන කෙනෙක්, එහෙ නැත්නම් රටහරා දුවන තරඟයක්, දිවින් තරඟයක් ගත්තොත් ඒ මීටර 400 දුවන එකන පටන් ගත්ත වෙලාවේ ඉඳලා විශාල ශක්තියකින් පේන එල්ලෙට දුවනවා. 1500 රටහරා දුවන එකට එච්චර ශක්තිය වැය කරන්නේ. ඒක ගානට වැය කරමින් අර දුර ගමනකට මේ ශක්ති තමතුලනය අල්ච වැඩි දැනගන්න ඕනේ. මේ භාවනා ජීවිතය මේ හිතාන්ත විවරණ වැඩක් නෙවෙයි. බොහෝ කාලයක් කරන්න ඕනේ. කාලසටහන අනුව කරන්න ඕනේ. වඩිච්චාම මේ ටික කරනවා. ආන්න ඒකට මේ අවශ්‍ය දිග ගමනකට අවශ්‍ය ශක්තිය සහ ඒ ශක්ති ටික ටික නිදහස් කිරීමේ මේ කටයුත්ත සක්මනින් කරලා දෙනවා. ඉතින් අර හුඟක් හදිසිකාරයෝ සක්මන කරනකොට අපරාධේ කාලේ නාස්ති වෙනවා. ඊට වැඩිය හුඟක් හොඳයි පරියංක භාවනාව කියලා. ඒක නිකන් මේ කාලේ නාස්ති කිරීමක් කියලා සක්මන අතාරිනවා. අතහැරියාම වෙන්නේ මොකද්ද? අර ඉබ්බයි ආවයි රණ්ඩු වගේ පරියංගට ගිහිල්ලා ආවට වෙච්ච දේ වෙනවා. ඌ පඳුරක් අයින ගිහිල්ලා පොඩ්ඩක් කළා බුදිය ගන්න. ඉබ්බා එනකන් ඉතින් ඉබ්බාට ෆයිට් එකක් දෙන්න එපා. දින වෙලාවේ කට්ටිය චීය කරන්න ඕන නිසා යා කියනවා දැම්ම දිනලා ගියොත් එමෙ හටනක් පේන්නේ නැති නිසා පොඩ්ඩක් නිදා ගන්න. ඒ වගේ තමයි සක්මන් නොකර වඩ පටන් ගන්න එකනට ආවට වෙච්ච දේ වෙනවා. ඉක්මනට නිඳ වැටෙනවා. ඒ නිසා මේක දැනගෙන මේ සක්මන සහ පරියංකේ සමසම කිරීම මේ නිදිමතට සාපේක්ෂව නැත්නම් නිදිමතට සම්බන්ධව ඈත සිට ක්‍රියාත්මක වීම. ඒ නිසා යම් කිසි කෙනෙක් සතිය පිහිටවීම, මෙනෙහි කිරීම, අරමුණු සාක්ෂාත් කර ගැනීම, වේදනා පිටු දැකීම, හිතවිලි පිටු දැකීම පරියංකේදී ඇල්ලුවා නම් අනිවාර්යයෙන්ම දුරදිග ගමනකට ලෑස්ති. එයාට ඒක සක්ම සමා වෙන්න. සක්මනේදී ඇල්ලුවා නම් පරියන්කේ අල්ලගන්න එකට එච්චර කරදරයක් වෙන්නේ නැහැ. ඒ නිසා හුඟ දෙනෙක් මේ භාවනා කරලා කරලා අසාර්ථක ප්‍රතිඵල ගැන චෝදනා කරන හුඟ දෙනෙක් හොයලා බලනකොට ඒගොල්ල භාවනා කියන්නේ පරියන්කේට විතරයි. සක්මන නෙවෙයි. ඉතින් ඒක නාඩ කිව්වොත් අසාර්ථක වුණාට කමන්නේ. සක්මන් කරලා ටිකක් පාඩි වෙන්න කියලා එයා කවදාකවත් පිළිගන්නේ මේ සක්මණේ මෙච්චර yaadena දුර දෙන උත්තරයක් ලැබෙයි කියලා. නමුත් එයාට කොහොම හරි හේතු ගන්නලා පළවෙනි සක්මණ හොඳ නැහැ, දෙක හොඳ නැහැ, තුන හොඳ නැහැ. ඔන්න ටික ටික ටික ටික කරගෙන යනකොට ඒ සක්මණේදී ලැබෙන ආනිසංස තමයි අර පරියංකේ වාගේ චේතනා විරහිතව අචේතනිකව සිදුවෙන හුස්ම දිහා බැලිලක් නෙවෙයි සක්මණේදී සිද්ධ වෙන්නේ චේතනා සහිත ගමනක් යනවා. එහෙම නැත්නම් ශරීරය ක්‍රියාවත් වෙන්නේ සවිඥානිකවයි, සචේතනිකවමයි, සසංකාරිකවමයි. ඒ වෙනස් වෙන ගමන් ඒ පියවරත් එක්කම මෙනෙහි කිරීම කරලා පියවරත් එක්කම සතිය පවත්නකොට පරියංකේ අවශ්‍ය කරන වීර්ය වගේ දෙගුණයක් වීර්ය අවශ්‍යයි. එකක් චේතනා පහර කරන දෙක මෙනෙහි කරන්න. ඒ නිසා සක්මන බොහෝම වීර්යයට බරයි. ඒ නිසා මේ යෝගාවචරයා ඒ වීර්යයත් යොදන ගමන් ආනාපාන වැඩිය සාපේක්ෂව විනයි සක්මන් භාවනාව ඒ මොකද ආනාපානය කියලා කියන්නේ සියුම් හුලම් පොදක් මේ නාසිකාග්‍රේ හෝ උඩුතලයේ වදින එක. පර්යා සක්මනේදී තමන්ගේ পায় පොළවේ වදිනකොට මේ කිලෝ 70ක් පොළවේ අයින් වැඩක්. නිකන් අපි හිතුවොත් කරේ තියාගෙන ඉන්න සිවෙන්ති කොට්ටයක් බිම දානකොට එතන කිලෝ 50ක්. දැන් මේක අඩි දෙක තුනක් විතර මේ කිලෝ 70ක බරක් තියෙනවා. ඊට පස්සේ ඒ බර තියලා අනික කකුල ගන්නකොට මේ මේ 70ම දැන් මගේ බර මම මේ කතා කරන්නේ මේ පායට එනවා ඊට පස්සේ ඊගාව පායට යනකොට මේ කිලෝ 70 මාරු වෙනවා තේරෙන්නේ නැහැ. ඒ වුණාට ඒක පොඩි සෙල්ලමක් නෙවෙයි. සාමාන්‍ය තිරසනා මේක කරන්නේ කකුල් හතරකින්. අපි පරිණාමයේදී නැගිට්ටා. දෙපා සතා වුණා. දෙපා සතා වෙලා තනි කකුල කිලෝ 70 තියාගෙන තමයි අපි ගමන් කරනකොට ගමන් කරන්නේ. ඊට පස්සේ දුවනකොට ඒක ධක්මන නෙවෙයි. ඒකෙදී බලන්න ඒ බර එහාට මෙහාටලා පද්දගෙන මේ තීරුවත් දිගේ දුවනකොට මේ පොළවේ වදින ගතිය හුස්ම ටිකක් ආනපනේ නාසිකාග්‍රේ වදින වගේ නෙවෙයි. හොඳට කෙටෙනවා තේරෙනවා. ඒක නිසා මේ කෙනාට අර ක්‍රියාවක් කරන ගම මේ වෙන ගැටුම හුස්මට වැඩිය අල්ලන්න පුළුවන්. ඒ නිසා බලාපොරොත්තු සුන්ගෙන ප්‍රමාණය අඩුයි. හිත පිට ගියත් නැවත ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඒ නිසා ටිකක් හිතවිලි තිබුණාට ටිකක් වේදනා තිබුණාට ටිකක් ශබ්ද තිබුණාට සක්මන මේ කරන්න පුළුවන් ගතිය උඟ දෙනෙක් ප්‍රායෝගිකව දකින්න ඒගොල්ලන්ට සක්මන් කරන්න කිව්වට කරනවා. කරන්නම් වාලේ කරනවා මිසක් අඳුනන්නේ ඒ කෙනාට අනින ඩොක්කක් තමයි භාවනා පරියංගයට ගියා පස්සේ නිදිමත. ඒ ඒ ඩොක්ක නොකා භාවනා කරන්න ඕන සක්මන් කරන්න ඉතින් සර්වඥාන්සේ මේ නිසාම චංකමානි සුත්ත සූත්‍රය කියලා චංකමානි සාන්ත සූත්‍රය කියලා පංචක නිපාතේ අංගුත්තර නිකායේ සූත්‍රයක් සඳහන් කරලා තිනවා අද්ධාන කමෝ හෝති පධාන කමෝ අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මාපදනාමං ගච්ඡanti තමන් කෑ බුදියෙන් ලද බුදින් ලද බොන ලද දේ හොඳට දිරවනු ඒක නිසා අද ඔය ආහාර දිරවීමේ රෝග තියෙන අයට ඩයබටිස් එහෙම නැත්නම් තෙල් කෑම වැඩිකම නිසා ඇති වෙන කොලෙස්ටරෝල් වගේ මොනම බෙහෙතක්වත් රෙකමන්ඩ් කරන්නේ ඇවිදින්න කියලා තමයි කියන්නේ. ඒ ඇවිදිනකොට පරිවෘත්ති ක්‍රියා අතර සමතුලිතතාවයක් ඇවිල්ලා කෑ බුධින බොනලද ආහාර හොඳට දිරවන්න පටන් ගන්නවා. ඉතින් අද තියෙන ලෝකයේ තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ඊ타ත්ම සුඛෝපභෝගී පිරිස් භෝජන සංග්‍රහ පවත්වමින් අධි ප්‍රෝටීන සහිත ආහාර බඩ පැලෙනකම් කාලා ආරලා චීන ඌරෝ වගේ ලෝකයේ මේ ඕටිසම් නැ මේ ඔබේසිස් ඔබේසම් කියන කියලා තරබාරු අධිකකම බටේ රටකට කියලා බලපුවාම මේ පොඩි දරුවන්ට වෙලා තියෙන දේ ගැන උලං ගහපු බැලුම් වගේ කනවා කනවා කනවා කනවා කනවා කනවා සීමාවක් නැහැ දැන් ඒ රටවල් වල ගෙවල් වලින් කැම ගේන්න දෙන්නේ නැහැ ඉස්කෝලේට. කැන්ටින් එකෙන් සංවිධානය කරන ලද කැම වේලක් විතර ළමයාට දෙන්නේ. මොකද අම්මලා තාත්තලා කැම සීමාව දන්නෙත් නැහැ, දරුවා දන්නෙත් නැහැ. ඒකට අප්‍රිකා වගේ රටවල් වල 90කට වැඩි මිනිස්සු රැට නිදාගන්නේ කන්න දෙයක් නැතුව. කිරි දෙන අම්මටවත් තනෙත් ඇකිලිලා, දරුවත් මැරිලා, අම්මත් මැරෙනවා. ඉතින් ඇත්තෝ අර විදිහට පුළුවන් විදිහට කේක් වලින් ගහ ගන්න. නැති මනුස්සයාට කන්න මොකක්වත් නැහැ. ඉතින් මේ තියෙන දේ Tamanට මේ ලෝකේ තියෙන ආහාර ටික හොඳටම ඇති කට්ටියට කාලා සාමාන්‍ය විදිහට ඉන්න. නමුත් මේක බෙදිලා ගිහිල්ලා තියෙන ක්‍රමේ හැටියට තියෙන මිනිස්සු පුළුවන් තරම් කාලා ලෙඩ හදා ගන්නව නැති කාට මොකක්වත් නැහැ. ඒ මිනිස්සුන්ට තියෙන දේ තමයි දැන් මේ කෑවට පස්සේ මේක දිරවන්න බෑ. පින්න පූල් ගෙඩි වගේ කුල්ලෙන් වහලා මුල්ලේ තිබ්බට හරියන්නේ නැහනේ. ඉතින් මුණ්ඩ කියනවා එක්කෝ ජිම් එකට ඵලයන් කියලා. එහෙම නැත්නම් ඊවිනිං වොක් කරපන් කියලා. දැන් අපේ ඉන්න જાතියට මේ ජිම් එක නැතුව එහෙම නැතුව මේ ඊවිනිං වොක් නැතුව බෑ සම්බර කරන්න බෑ. මේ දෙසරයක් ඉහළ පහළ ගිහිල්ලා වරෙල්ලා ඉවරයි. ඔක්කොම ඉවරයි. මේ නිසනට ඇවිල්ලා පින්න පාත යන කට්ටියට සුමාන දෙකෙන් ඩයබටිස් නතර වෙනවා. 6 කිලෝමීටර් භාගයක් ඉහළට යනවා පහළට යනවා. බැරිම නම් ඔය සිමෙන්ති කොටයක් ගිහලා දාලා ඉන්න උඩට ඉවරයි. ඔය ඔය අනම්මනම් ඕනේ ඉතින් ඕක හිමෙන්ති කොටයන් නැතුව සක්මන් කරපුවම ඊට වැඩිය හොඳයි. ආ ගාය තියෙනවනම් සිමෙන්ති මං ගෙනත් දෙන්නම් සිමෙන්ති ඕන් නැති උනත් ගෙනත් දෙන්නම්. එතන වැලි කොටයක් ගන්නකො. නැත්තම් කලක් අරගෙන ඊළඟට ගිහලා එන්න ඉවරයි. මේ සරුවචනාංශයේ මේකේ මේ නිල සම්බාහන විද්‍යාවක්වත් මොකක්වත් කියන්නේ නැහැ. සරුවචනාංශික ඉදිරිපත් කරන ක්‍රමී. ඔබ හොඳට සක්මන් කරනවා නම් කාපු දේ දිරවනවා. බුද්ධ ලෙව කන දේ රස බලන දේ බොන දේ දිරවනවා. ඒ මොකද බතක් කෑවොත් ඒක දිරවන්න කෘත්‍යයක් කරන්න ඕන. කහපු බතට ණයයි නැත්තම්. ඉතින් භික්ෂුවක් සක්මන් කරනකොට ඒක මනාකොට දිරවනකොට ඒ ශරීර ඕජා ආහාර ඕජාව ශරීරගත වෙලා මේ ශරීර ශක්තිය ලැබෙනවා. ඒ දේ සඳහා ඒ සක්මන් නොකර හිටියොත් මහ විශාල අපහසුකටපත් වෙන ආහාර ඇඹුල් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා දාහන ටිකක් ගත්තට පස්සේ ඒ ප්‍රමාණයට සක්මන කෙරුණ නැත්නම් I think කොහෙන් හරි යකෝ ආම වාතය ඔලුවට ගහනවා. ඒ නැත්නම් මේ මලබත් දේනවා. එහෙම නැත්නම් ස්වේදේ සම්බන්ධ ප්‍රශ්න එනවා. මේක නැති කිරීම සඳහා භාවනා උපක්‍රමයක් එහෙම නැත්නම් වතක් පිළිවෙතක් වගේ තියෙන මේ ධක්මන කර නැත්තෝ අනිවාර්යයෙන්ම දීර්ඝාෂික වෙනවා. ඒ නිසා සක්මන අර කියන තීන මිදරත් උතර දෙනවා. නමුත් අසිතේ පීතේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡanti. ඒ වගේම චංකමාදිගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති කියලා තියෙනවා. සක්මන් කරනකොට යම් කිසි කෙනෙක් ගත්තනම් අරමුණත් එක්ක වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ගතියක් අරමුණක ඒකෝදී භාවයක් මේ කකුල වමෙන් දකුණට මාරනවා දකුණෙන් වමට මාරු වෙනවා ඒතියෙද්දි අරමුණ බැහැර නොකර පැහැර නොහැර යන්න පුළුවන් ගතියකට ආවොත් එවැනි ක්‍රියාශීලී සමාධියක් සතියක් ඇති කෙනා ගිහලා වාඩි වුණාට පස්සේ අර සමාධිය එහෙමම පරියන්කයට ගෙනියන්න පුළුවන්. සක්මණේ ඇති වෙච්ච සමාධිය එහෙම පරියන්කයට ගෙනියන්න පුළුවන්. මේක දන්න යෝගාවචරයා පරියන්කයට ගිහිල්ලා වාඩි වෙන්න ඉස්සෙල්ලා කොහොමඩක්වත් අදාළ ප්‍රදේශයේ සක්මන් කළා තමයි වාඩි වෙන්නේ. ඒ බුදුම ස්වාමීන් වහන්සේ මතක් කරනවා උදාහරණයක් විදිහට අපි උදීපාන්දර නැගිටපු වෙලාවේ සීතලයි එතකොට කයත් කුසීතයි ඉතින් ඒ වෙලාවේ ගිහිල්ලා ඉඳගෙන ඉන්න හිතෙනවා බෙච්චිටයක් පොරවගෙන ඉඳගත්තා වුණා කෙලින්ම බුදියන්න බුදු වෙන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඇවිල්ලා වාඩි වුණාට පස්සේ ඇය දෙක තුන ගිහිල්ලා টොප් එකට. හැබැයි බුදු වෙලා නැහැ ගොරගොර ගන්න සද්දය ඇහෙනවා. මේ මොකද කියලා ඒ ස්වාමීන් වහන්සේ කියනවා උගාකල් නතර කරලා තිබුණු වාහනයක් කොහොම හරි තල්ලු ස්ටාර්ට් දාලා පහරට දාගත්තට පස්සේ ආයේ පාරදී හිටියොත් ආයේ සෙල් ස්ටාර්ටර් වැඩ කරන්නේත් නැහැ එන්ජින් එක වැඩ කරන්නේ නැහැ. ඒක නිසා බාහිර දාන්න ඉස්සෙල්ලා එන්ජින් එක ස්ටාර්ට් කරන ගොඩක් වෙලා රත් කරන්න කියනවා. එන්ජින් එක රත් කරන්න කියනවා, බැටරිය charge වෙන්න අරින්න කියනවා. එහෙම නැතුව පාට දාන්න එපයි කියනවා. ඒ වගේ තමයි සක්මනට පරියන්කට යන්න ඉස්සෙල්ලා උදේ නැගිටපු වෙලාවේ මේ සක්මන් කිරුවේ නැත්නම් අර උදේ පාන්දර 10ක් පුදුම් බුදු වෙන මේ පාන්දර වෙලාවේ අපිට මේ කුසීතකම පහර දෙනවා. ඒ නිසා සක්මනේදී ලබාගත් සමාධිය සහිතව පරියන්කයට යන්න අපි පුරුද්දක් කරගත්තොත් ඒක මම කියනවා මේ විපස්සනා භාවනාවේ පූර්වක්‍ෘත්‍ය කියලා. දැන් සමත කරන අයට හරියට හිතට අමාරුයි මේ බුද්ධ ඥානසුත්‍ය කෙරුවේ නැහැ, මෛත්‍රී භාවනා වැඩිුවේ නැහැ, අසුබ වැඩිුවේ නැහැ. මේ මේ මරණානුස්සති, අසුබ බුද්ධානුස්සති, මෛත්‍රී කෙරුවේ නැහැ. ඉතින් කවදද ඒක කරන්න කියලා මේ ප්‍රශ්න අහන ක්‍රමේ නිසා අහගන්න විදියකුත් නැහැ මේ දවස්වල. කට්ටියට හරි අප්සෙට් එකේ ඉන්නේ. එහෙම නොවුනා නම් මේ වෙනකොට ප්‍රශ්න 10ක් විතර අහලා ඇයි ස්වාමීන් වහන්සේ මේ චතුරාර්යක භාවනා කරන්නේ නැත්තේ ඇයි මේ පූර්ව කෘත්‍ය කරන්නේ නැත්තේ කියලා එක එක ප්‍රශ්න අහනවා. ඒක නිසා මම කියන්නේ මේ පරියංකේට පූර්ව කෘත්‍ය සක්මන. සක්මන් කරලා බලන්න ෂෝක් එකට තේරෙනවා මේ සක්මණෙන් ගත්ත සමාධිය. නැත්නම් මේ එකලස බොහෝම ජයට පරියන්කිට යොදා ගන්න. ඒ නිසා යෝගාවචරය හොඳට මතක තියාගන්න ඕනේ මේ ශක්ති සමතුලනය කියන එක කිසි කෙනෙකුට කියලා දෙන්න බෑ. Taman දැනගන්න ඕනේ අදාළ පරියන්කිට යන්න ඉස්සලා ඒ ප්‍රබෝධය පුළුවන් තරම් ඇති කරගන්න ගියාට පස්සේ මෙනෙහි කිරීමෙන් ඒ කරන අවශ්‍ය ප්‍රමාණයට මෙනෙහි කිරීමේ ක්‍රමය හරහා මේ දැල්ල නිමා ගන්න නැතුව මේ විතක්කේ අඩු කරගන්න නැතුව අරුණත් එක්ක පවත්වනකොට. ඉතින් මේ කියන තීන මිද්දේ තියෙන මේ මතු පිට කෑල්ලි යටපැත්තක් තියෙනවා. ඒක ටිකක් වංචනිකයි. ඒක ටිකක් සූක්ෂමයි. ඒක ටිකක් මේ ආධුනිකට අල්ලන්න බෑ. ඒ තමයි මේ එකම අරමුණේ හිත පවත්නකොට අපි අර කියන විදිහේ කාමච්ඡන්දයක් නැත්තම් ව්‍යාපාදයක් නැත්තම් අරමුණේම හිත පවත්නකොට ඒ વિશેෂයේ නීරස ගතියක්, ඒකාකාරී ගතියක්, කම්මැලි ගතියක් පහළ වෙන්න පටන් ගන්නවා. පටන් ගන්න නිසා මේ හිත මේ ෂට හිත මායාවී හිත එමෙන්න තමයි වංචනික හිත ඒ රස අරමුණු හොය හොයා මේ එක හැමදාම හම්බ වෙන මේ මූල කර්මස්ථානයේ තබා රස අරමුණු හොය හොයා පිටපණින්න හදනවා. සද්ද වලට දුවනවා, වේදනාව වලට දුවනවා, හිතවිලි වලට දුවනවා. ඒ සහිත ටිකක් නන්නත්තර වෙන ගතිය වැඩි වෙනවා. දැන් මේ යෝගාවචරයා ඒ හිත පිට ගියාට තරහ වෙන්නේ නැතුව, වේදනාවට තරහ වෙන්නේ නැතුව කමන්නේ. ඒකත් යනවා මං ආපහු මේක එන හැටි බලනවා. යන එක මට පාලනය කරන්න බෑ. අපෝ එන හැටි බලනවා කියලා මේකත් එක්ක නොගැටි ඉදිරියට යන්න පටන් ගත්තොත් අර ඒකාකාරී අරමුණෙහිම පුළුවන් තරම් ප්‍රමෝදේ පිටවගෙන ඉදිරියට යන්න හදනකොට මේ උද්දච්ච මේ තීන මිද්දේ වගේ දෙයක් හිතට සිද්ධ වෙනවා හිත සැඟවි ගැනීමක් සිදු වෙනවා ඒකට කියනවා හිත ලීන වෙනවයි කියලා ඒ ලීන වුණාට පස්සේ Tamanට එක පාරට මේ අරමුණේම තමයි හිටියේ තප්පර ගානක් විනාඩි ගානක් මොන වුණත් දන්නේ එක පාට ගැසිලා අරමුණට එනවා ඉතින් මේ යෝගාවචරයා කමඨාන සුද්ධ වෙලා නැති කෙනෙක් නම් සුත්තමේ ඥානේ බහුසුත්ත ඥානේ නැති කෙනෙක් නම් එයා හිතන්නේ මේ අතරමැද නින්දර ගියා එක පාට ගැස්සිලා අරමුණට ආව නැත්නම් අරමුණකට ආවයි කියලා බොහෝ කාලයක් මේ වෙච්ච සංසිද්ධිය කමඨාන් වார்த்தාවට දාගන්න බැරුව මේ වෙච්ච දේ තීන මිද්දේ කියන නමෙන් ඉදිරිපත් කරනවා නමුත් මේක නැවත නැවත වෙනකොට මේක ඉක්කොටට යා ගන්න බැරි පිටියක් ළඟට ගිහලා නතරුණා වගේ වෙනවා. සමහර විටක වැරදිලා වගේ ලියනවා. මට මෑතක ඉඳලා මේ භාවනා කර කර ඉන්නකොට නොබෝ වේලාවකින් එළිය කඩා වැටෙනවා, ගැස්සිලා අවදි වෙනවා. මට දන්නේ ඒක නිින්දක්ද කියලා, තීන මිද්දක්ද කියලා වාර්තාගත කරන වෙලාවක් එනවා. ඒ වගේ මේකට උත්තරයකුත් ඉල්ලනවා. ඉතින් එතකොට දැන් මෙවැනි කමඨාන් වාර්තාවක් ඉදිරිපත් වෙච්චාම කොහොමද වෙන් කරන්නේ මේක තීන මිද්දේද නැත්නම් මේක ලීන භාවයේද කියලා. මේ ලීන භාවය තීන මිද්දේටත් ආසන්න කාරණාව වෙනවා. නමුත් මේ ලීන භාවයේ භාවනාවේ දියුණුවකුත් පෙන්වනවා. ඒ නිසා යෝගාවචරය කොහොමද මට මේ ඇතිවෙච්ච ලීන භාවය තීන මිද්දේ එnde ඉස්සල්ලාපු පූර්වාංගම ලක්ෂණයක්ද ඒ නැත්නම් රාග ద్వේෂ නැති වෙච්ච නිසා භාවනා ඇති වෙච්ච දියුණුවක්ද කියලා එයාට සිද්ධ වෙනවා නැත්නම් කර්මස්ථානාචාර්යවරයාට සිද්ධ වෙනවා නැත්නම් සබ්‍රක්‍මචාරින් වහන්සේලාට සිද්ධ වෙනවා තීන මිද්දේ සහ ලීන භාවයේ දෙක වෙන් කරලා අඳුර ගන්න. මේක හරි අමාරුයි. නමුත් ඒ බුරුම ස්වාමීන් වහන්සේලා ගාව තියෙනවා අපේ ලොකු සංසිකාවක් තිබුණා මට පේනවා. නමුත් මට අහුනේ මේ වගේ කියලා දෙන්න තේරුනේ මේ බුරුම ස්වාමීන් වහන්සේලා ඒක පෙන්ලා දෙන ක්‍රමය. මොකද ඒ දාස්කනම් භාවනා කරනවා. ඒ නිසා ගුරුතුන් ටික ප්‍රශ්නයක්. ඒකට ක්‍රම සාවිදි හොයන්න ඕනේ. එහෙම කිව්වට පස්සේ ඒ ගුරුවරයා අහනවා දැන් මේ ගැසිලා අවදි වෙන්නේ අරමුණටද නැත්නම් හිත නන්නත්තර වෙලාද කියලා. යෝගාචරයට සපෙලා උත්තර දෙන්න බෑ. ගැස්සෙනවා දන්නවා. ගැසිලා නැවතින්නේ අරමුණටද? එහෙම නැත්නම් නන්නතර දෙයකද. ඒක කියන අනිත් දවසෙත් භාවනා කරන්න. කරලා ඔකට වෙන්න අරින්න. අවදි වුණාට පස්සේ අවදි වෙන්නේ අරමුණටද නැද්ද කියලා බලන්නේ කියලා. යෝගාචර තීක්ෂණ බුද්ධිමත් නා යාට සපේලා උත්තරයක් දෙන අදහසෙන් හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන්නේ නැතුව ගිහිල්ලා නැවත අරමුණට එන වෙලාවේදී ඒක ඉරියව්වට හෝ සතියට හෝ අරමුණට අවදි වෙනවා කියලා නිරීක්ෂණය කළා කියන්න පුළුවන් තත්ත්වයට එනවනම් ඇත්තටම කමඨාන් සුද්ධ නොවුනත් ඒ නිරීක්ෂණයේ ආරහම ප්‍රශ්නේ 150ක් විසදෙනවා. ඒ මොකද මේ යෝගාවචරය නින්දර බනින්නේ නැහැ දැන්. කනගාටු වෙනවා විනෝඩ ගිහිල්ලා එන්නේ කොහාටද කියලා බලනවා. මේ එන්නේ මේ විදියට බලනකොට අපි හිතමු යම් කිසි කෙනෙකුට වැටහෙනවා මං අවදි වෙනවා අවදි වෙච්ච ගමන් එන්නේ මූල කර්මත්තාන්ටමයි. නැත්තම් සතියටමයි. එහෙම නැත්තම් ඉරියව්වට කියලා දැනගත්තොත් ඒ යෝගාවචරයට තේරෙනවා හිතේ තියෙන කෙලෙස් නිසා මේ හිත අර ඒකාකාරී අරමුණෙන් පිටපයින් ගතියක් තියෙනවා. ඒ තමයි මාරපාක්ෂික දේ. ඒ දැන් කෙලෙස්. එහෙනම් තමයි අපිට පාලනය කරගන්න බැරි ගතිය. නමුත් අපි බොහෝ කල් භාවනා කරපු නිසා නැවත අවදි වෙනකොට අපේ හිත බයලජ්ජාවට තමන්ගේ gedet එනවා. මූල කර්මත්තාණ්ඩ එනවා. ඉරියව්වට එනවා. මෙන්න මේක අවදි වෙච්ච දවසේ මේකට අවදි වෙච්ච දවසේ යෝගාවචරයට තේරෙනවා මේ පිට ගිය හිත අවදි වෙච්ච ගමන් නැවත මූල කර්මස්ථානට පැමිණීම මං කරන ලද භාවනාවේ මට ලැබිච්ච අතවාසිය කියලා. මන් දන්නේ එහෙම මං කියන වචන මේක තේරෙනවද කියලා. මොකද නන්නත්තර වුණාට පස්සේ ආපහු ගෙදෙට්ටම එන්න ඕනේ කියලා හික්මීමක් අපිට පරිණාමයෙන් ලැබිලා නැහැ. පරිණාමයෙන් තියෙන නන්නත්තර වෙච්ච එක නන්නත්තර වෙනවා. නමුත් මේ භාවනා කරන යෝගාවචර නැවත නැවතත් අරමුණට මෙනෙහි කර කර කර කර යොදවපු නිසා යම් තැනකදී දීන භාවයටපත් වෙනෝ නැවදී අවදි වෙන්නේ අරමුණට මේ යෝගාවචරය කමඨාන සොද්දුනේ නැත්තම් එයා හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙනවා මිස පිට ගිය හිත නැවත ආවේ gederටනේ කියලා මේ සතුට වෙන්න පුළුවන් ගතිය මග අරිනවා. ඒක ඇත්තටම කර්මස්ථානාචාර්යවරගේ වැරද්දක්. ගෝලයාගේ වැරද්දක් නෙමෙයි. මොකද අපිට සාජාසයෙන් ඕවා ඉන්නේ හැබැයි ඒක හරියට කැඳේ කලබීරුවා වගේ දැන් අහගන්න ඕන හොඳ චීන මිද්ද වෙන්න පුළුවන්. දීන භාව වෙන්න පුළුවන්. බය වෙන්න එපා. වෙන්න ඇරලා මේක නැවත එන්නේ Tamange ඉරියව්වටද සතියටද මූල කර්මත්තාන කියලා බලලා ප්‍රවේශමෙන් පරීක්ෂා කරලා වார்த்தාවක් දෙන්න කියලා. මේක දැක්කොත් එයාට හේතු ගන්නලා දෙන්න ඕනේ. ඕක තමයි අපි මෙතෙක් කල සංසාරේ භාවනා කරපේකේ ලාභේ. හිත නන්නත්තර වුණාට එයා දැන් ගෙදර අඳුරනවා. කලබලයක් වෙච්ච ගමන් ගෙදෙට්ට එනවා. ওই මයිනෝ ඇති කරන මිනිස්සුයි ගිරව් ඇති කරන මිනිස්සුයි දෙන්නගේ මයිනායි ගිරවගේ වෙනස තමයි. මයිනා අතහැරියාට නැවත කූඩුවට එනවා. ගිරව එන්නේ නැහැ. ගිරව අතහැරියොත් ගියොත් කැලියටම තමයි යන්නේ. ඒ නිසා මයින කූඩුව ඇරලා තියලා වතුර ටිකක් නාන්න වතුර එකක් දැම්මම ਉਹ හරි ආසයි එළියට යන්නේ. ගිහිල්ලා රවුමක් ගහලා කපුටෙක් පිටිපස්සේ ලෙවුවා තූදුව නැල කූඩුවට එනවා. ආන්න ඒ වාගේ මේ හිතේ මේ කීකරු ගතිය අසරණ වෙච්ච වෙලාවට අනාථ වෙච්ච වෙලාවට සරණක් පතා නැවත මූල කර්මස්ථානට එන එක සතියට එන එක ඉරියව්වට එන එක වාර්තා කරන්න පුළුවන් නම් කර්මස්ථානාචාර්යවරයා ඉඟියක් දෙනවා. ඕක නිින්ද නෙවෙයි. ඕක ලීන භාවේ. ලීන භාවේ කියන්නේ දැන් මේ හිතේ රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ. නිදිමතට එන්න විදියකුත් නැහැ. නමුත් හිත සැඟවි ගන්නවා මේ සැඟවි ගැනීමට පශ්චාත්තාප වුණොත් යෝගාවචරය අමාරු වෙනවා. පශ්චාත්තාප නොවි ආර්ය පරිශ්‍රයට දාලා බැලුවොත් මෙයා එන්නේ gedettමද කියලා ඒක දැනගත්තට පස්සේ තේරෙනවා මේක ලීන භාවය කියලා ඊට පස්සේ දෙනවා අභ්‍යාසයක්. දැන් ඔය ගියට ආපහු එන එක දැක්කනේ. ඔව්. දැන් නැවත නැවත තව හිත යනවනේ. මේ විදිහට ලීන වෙන ඕ එහෙමනම් ওই ලීන භාවයටපත් වෙන්නේ එක සැරේ නෙවෙයි ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් හිත මිදෙන ගතියකටපත් වෙනවා ඒක නිසා අරමුණේ බොහෝ වේලා සතිමත්ව ඉන්නකොට බලාපොරොත්තු වෙන්න ওই தත්ත්වදී රාග ద్వේෂ දෙකේ තැන්පත් වුණාට පස්සේ හිත දන්නේ නැහැ පණිනාතක් නින්දට යන්නෙත් නැහැ. මේ ලීන වෙන්න පුළුවන් කියලා ලීන භාවයටපත් වීමේ මූලික පූර්ව නිමිති පුබ්බංගම ලකුණු අල්ලගන්න කියන. ඒ අල්ලන එකයි දැන් මේ හිත සැඟවි ගැනීමට සූදානම් වීම සහ මූල කර්මස්ථානයේ ක්‍රමයෙන් ගෙවී යාම දෙක හරිම සමාන්තරව සිද්ධ වෙන්නේ. තමන් බලාන ඉන්න අරමුණ දිගට දිගට බලාන ඉන්නකොට අරමුණ එන්න එන්න මු르දු වෙලා සියුම් වෙලා නැති වීගෙන යන தත්වයට එනකොට ඊට සාපේක්ෂව මේ ලීන භාවය හැදෙනවා. එතකොට යෝගාවචරය දන්නවනම් අරමුණේ සාර්ථකත්වය වැඩි වෙනකොට මේ වගේ අනියම් අමුත්‍යක් ඇවිල්ලා මේ අවස්ථාව පැහැර ගන්නවා. ඒ නිසා ඒ යෝගාවචරයට මෙන්න මෙහෙම තත්වයක් කරන දැන් අරමුණේ හිත හිටියා. අරමුණ දැන් සියුම් වේගනේ යනවා. මේන්න මේ මට්ටමට ගෙනිච්ච මේකත් හොඳ සතියක්. මේ සතිය මදි මේ වෙලාවේදී මතුවෙන දීන භාවය අල්ලන්න. මෙතනදී අතිරේක සතියක් සතියේ අතිබල සම්පන්න අවස්ථාවක් එහෙම නැත්නම් හයර් ඩෝස් එකක් මේ වෙලාවේ සතිය අවශ්‍යයි. ඒතකොට යෝගාවචරයාගේ සතිය ඉන්ද්‍රිය සතියක ඉඳලා සති බලයක් බවට පත් වෙන්න මං කියන වචනේ කියන්නේ කෙල්ලෙක් ලොකු වෙනවා වගේ ලිංගික පරිණතයට එනවා වගේ සතිය යනවා ඊට වැඩිය මට්ටමකට. ඒ යන්නේ කොහොමද? සාමාන්‍ය සතියෙන් අරමුණ හොඳට හේම කරගෙන හේම කරන යනකොට තවත් හිතකින් බලන ඉන්නවා මෙතන දැන් ලීන හිත එන්න පුළුවන්. ලීන හිත එන්නේ එක සැරෙන් නෙවෙයි. අරමුණ වැඩි වේලාවක් තියෙන තියෙන අරමුණ සියුම් වෙන්න වෙන්න ලීන භාවයට එන්න පුළුවන් කියලා අමුතුම චීන කන්නාඩික වගේ බලහිනකොට තේරෙනවා මේ ලීන භාවයේ ගෙට ගෙවදි නැහැටි. ගෙට ගෙවනට ආපහු සැරයක් නැති වුණාට පස්සේ ආපහු එන හැටිත් දන්නවා. ලීන භාවයේ ඇති වෙන හැටිත් දන්නවා. මෙන්න මේ දෙක ආස්වාස් ප්‍රසවාසයේ මුලයි අගයි බලනවා වගේ වැඩක්. ඇති වෙන මේ ලීන භාවය හට ගන්න ආසන්න වෙනකොට හරිම වංචනිකයි. හරිම ෂටයි. හරිම චපලයි. ඊට පස්සේ යා ලීන භාවය නැති වෙලා ආය අරමුණට කඩා වදිනකොටත් අපි චපල වෙනවා මොකද කලබල වෙනවා අපි ලැජ්ජාවටපත් වෙනවා අපි පශ්චාත්තාප වෙනවා අයියෝ මගේ හිත නිතරම නිින්දට වැටෙනවා කියලා. මෙන්න මේ තිමිර පටල දෙක අයින් කරලා මේ ලීන භාවය හට ගන්න හැටි ඊට පස්සේ පිට ගියේ හිත නැවත අරමුණට එන හැටි දෙක ලීන භාවයේ මුලයි අගයි නම් මේ දෙක අල්ලගත්තට පස්සේ යෝගාවචරයට කියන්නේ එයා යටිහිත දකින්න බින්ගයක් කපාගත්තා වගේ. උඩුහිතේ තියෙන අපි අපි මුළු ජීවිතේම ගත කරන්නේ උඩුහිතේනේ අපි බටහිර චින්තන හැටියට ගත්තොත් අපි දන්නවනේ නිකන් සාමාන්‍ය ගමේ කොටේ භාෂාවක් තියෙනවා යටිහිත කියලා එකක්. ඒක සාමාන්‍ය බුද්ධාගමේ ඒ වචන වලින් කියවෙන්නේ නමුත් මේ යෝගාවචරය නිදිමතක් ඇති වෙන හැටි දැකීම සහ නිින්දෙන් අවදි වෙනකොටම සතිය පිහිටනා වගේ ලකුණු දකිනකොට එයා මේ අවදි මනසෙන් අවදි නැති මනසට නිින්ද යන මනසට ලීන වෙන මනසට එබිල බලන්න පටන් ගන්නවා. එයා මේ උඩු හිතේ ඉඳලා යටි හිතට බින්ගයක් කපලා බලනවා මේ නිින්ද ගියාම නිින්ද යනකොට නිින්දෙන් පස්සේ මොකද හිතට වෙන්නේ කියලා. ඒක හරි වැදගත් මේ මානසික විද්‍යානයක වැදගත් මොකද මේ ලක්ෂණය අතින් බුදුහාමුදුරෝයි දේවදත්තයි මමයි භාවනා නොකරන එක නයි භාවනා කරන එක ඔක්කොම සමානයි. ඒ නිසා අපි මේ ඉගෙන ගන්න මගේ හිත නෙවෙයි මානව හිත. මානව හිතේ කෙලෙස් තියෙනකන් අවදි. අතපය විචි කර කර රණ්ඩු කර කර නටනවා. දැන් අපි බුදුහාමුදුරන්ගේ උපක්‍රමයේ දාලා එහෙම නැත්නම් ඒ වෙනතම් ප්‍රතිපදාවේ වැඩ කරගෙන යනකොට මේ කෙලෙස් වල බරපතල කොටස් කැපෙන්න පටන් ගත්තට පස්සේ හරියට පිස්සන් කොටුවේ ඉන්න පිස්සෙක් හතර පැත්තෙම shower හයි කරපු බාත් รู ම් එකට දාලා වතුර shower හතර ඇරපුවාම මූල් පණින්න දෙයක් නැහැ නේද? පිස්සන් කොටුවේ ඉන්න පිස්සන්ට වතුර හරි බයයි. හතර පැත්තෙම ෂවර් දාලා අරපුව ඒ මුල්ලට දුණා මේ මුල්ලට දුණා දැන් අර ඒ වගේ අර හිතට පණින තැනක් නෑ. එතකොට මෙයා විවිධ දහං ගැට දානවා. විවිධ ලීන භාව ඇති කරනවා. මේන්න මේක අවබෝධ කරගන්නවා කියන එක කාම ලෝකේ කවදාකවත් කරන්න බෑ. කාම ලෝකේ මිනිසුන්ට මේ පාඩමක් කියලා දෙන්නත් බෑ. භාවනා කරන එක නටත් බෑ. එයා සතියේ පළවෙනි මට්ටමේ සතිය ඉන්නේ කරන මේක තේරෙන්නේ නැහැ. එයා පළවෙනි මට්ටමේ සතියේ ඉඳලා දෙවෙනි මට්ටමේ සතියට සති බලයට හිත නංවනකොට මේ හිතේ ෂටගති, හිතේ මායාවී ගති, හිතේ චපල ගති පේන්න පටන් අර ගන්නවා. හැබැයි මේ පේන්නේත් අර සති කියන කණ්ණාඩිය තමයි. සති කියන ආදාසය තමයි. එතකොට පේන්න පටන් ගන්නවා අපි මේ කාමභෝගී ජීවිතයේ අනුන් රවට්ටගෙන ඉන්න ජීවිතයේ මගේම ෂටගති මගේම චපල ගති මගේ වංචනික ගති අපි වතා හෙලාගෙන අපි මේ ශිෂ්ට සම්පන්න මිනිසෙක් වශයෙන් පේන්න හිටියට මේ හිතේ තියෙන වැඩි ගති, මේ හිතේ තියෙන උර්ග ගති, මේ හිතේ තියෙන වානර ගති, මේ හිතේ තියෙන ඒ තිරිසං ගති සේරම මේ උඩ දන්න කියන තැන ඉඳලා සතිය පිහිටුවාගෙන නැත්නම් මූල කර්මස්ථාන පිළිබඳ සතිය පිහිටුවාගෙන මූල කර්මස්ථාන හේමීටේම හේම කරගෙන හේම කරගෙන මේචල් කරගෙන මේචල් කරගෙන ආම්බාම් කරගෙන ආම්බාම් කරගෙන යනකොට ওই එක එක নানা ආකාර බහුරූපෝලං එනවා. එන්නේ බය කරවගෙන, චකිත කරවගෙන බුදුරජාණන් කියන්නේ ඔය බය වෙන්න එපා සද්ධාව තියාගනින්. උඹට ඕකට තියෙන එකම ආධාරකය තමයි සීලය තියාගනින්. සතියේ ලෑස්ති කරපන් ඊට වැඩිය ගැඹුරු සියුම් කිඳා බැහිමකට. එතකොට තමයි තේරෙනවා මේ එලි වෙන ජාමයට හොඳ හොඳ සෙල්ලම් කියලා හිතේ තියෙන මේ සියුම් නහර වැල් එහෙම නැත්නම් හී නූල් වැඩ කරන්න හැටි එතකොට කවදා මේ යෝගාවචරයා මේ ලීන හිතේ මුලයි අගයි අල්ලගත්තොත් ඒ හරහා මේ කාපට් එකේ යටපැත්ත උසලා බැලුවා වගේ හිතේ යට වෙන්නේ මොනවද කියලා බැලුවොත් එයාට ඒ හරහා තීන මිද්දේට ලොකු පාඩමක් ඉගෙන ගන්නවා අපි නිින්දක් එනකොට අපි කොච්චර කැමැතිද සීළු වැඩ බහා තබලා කොට්ටේ අරගෙන බුදිය ගන්න. නමුත් අපි කවදද මේ තීන මිද්දේ පරිවේශයට ලක් කරේ? කවදද අපි තීන මිද්දේ සතියෙන් බැලු බලන්න බෑ. මොකද යා යටින් මේ ලීන භාවයේ කියන මේ හිත හැංගෙන ගතිය වංච කරනවා. අපි මේ හිත හැංගෙන ගතිය බුදුන් දැක්කට හරියන්නේ නැහැ, දකින්නත් බෑ. අම්මා පදකට හරියන්නේ නැත්නම් හොඳට දකින්නත් බෑ. තමන්ම කරන්න ඕනේ. ඒ තමන්ම කරන්න නම් මේකට මේ અભිහිත ගතියක් එපාය. මේකත් එක්ක මූණ දීලා බලන්න. ආනීය ගතිය යෝගාවචරය තුල නැහැ. මොකද නැත්තේ සද්ධාව නැහැ. එයාට තියෙනවා සද්ධාාවක් අර මුල් මුල් වැඩ ටික කරගන්න. එතන මේ ගොඩනැගිලි ෆවුන්ඩේෂන් එක දාගන්න සද්ධාව තියෙනවා. මේක උඩ උඩට උඩට කොට ගන්න සද්ධාව නැහැ. එහෙම නැත්නම් සීලෙ නැහැ. එයා දන්නේ මේ බරපතල සීලකේ ඉන්න ඕනේ මේ ෂටගති අල්ලන්න. මේ මායාවී ගති අල්ලන්න. නැත්නම් මේ වංචනෙන් ගති අල්ලන්න. අපි නෙහිම නැත්තම් හිතනවා මගේ ෂටගති වලින් මට ලෝකේ රවට්ටන්න පුළුවන්. කවදාකවත් ලෝකේ රවට්ටන්න බෑ මට මම රැවටෙන්නේ නැතු. ඒ නිසා මේ ලීන හිත ලීනං චිත්තං කෝසජ්ජානුපතිතං සමාධිස පරිපන්තෝ කියලා මේක සමත ක්‍රමයට උගන්වනවා. හිත ලීන වුණා නම් තැඟ වුණා නම් ඒ නොදන්න බෞසුත භාවේ නැති කමඨාන් සුද්ධච්ච නැති එක නම් කුසීත භාවයට වැටෙනවා. කුසීත භාවයට වැටලා සටන පාවා දෙනවා. පාවේ දීපු ගම අරමුණක් නැහැ, සතියක් නැහැ, තමාදියක් නැහැ. ඒ කෝසජ්‍ය බවට ඉස්සල්ලා එන මේ ලීන භාවය මවිෂින්ම අස්පනා පිට ලේ පිට අල්ලන්න ඕන කියලා දඟලන උත්සාහ කරන යෝගාවචරයා මේ හොරා අල්ලන්න මේ නිතර පහර දෙන මේ හොරා රහස් පොලිසිය දාලා අල්ලගන්න මේ වගේ නේවාසික භාවනා වැඩමුළු කීයක් කරන්න වෙයිද දන්නේ ඒක නිසා පළවෙනි එකෙන් දෙකෙන් තුනෙන් ඉගෙනගෙන හිමීට හිමීට හිමීට මේ තීන මිද්දේම නෙවෙයි ඒකට ඇති වෙන මේ කම්මැලි ගතිය මේ නීරස ගතිය මේ එපා වෙන ගතිය එහෙම නැත්නම් මේ අසරණ ගතිය පාළු ගතිය එහෙම නැත්නම් මේ අනාථ ගතිය නැත්නම් මේ අනතුරුදායක ගතිය වගේ මේ ලක්ෂණ ටික අපේ මේ අපේ හිතේ යටිහිත නොපෙනෙන පැත්ත දැක ගන්න බැරි වාරණේ තමයි. ඒ නිසා හිතන්න දවසක යෝගාවචරයා මේ මේ තීන මිද්දේ කියන චෛසිකේ හරහා මට එපා වෙන වෙලා වෙනකොට කම්මැලි වෙලා වෙනකොට නීරස වෙලා වෙනකොට බය එනකොට අසරණ වෙනකොට සැක එනකොට මේ අලුත් විදර්ශනා ඥානයක් පහළ වෙන්න හදන්නේ මම මේකට සූදානම් වෙලා යන්න ඕන කියනවනම් ඒකට කියනවා මේ සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පට්නිසග්ගාණු පස්සේ මේ ඕනේ නාටකමකට නටන්න හරි තමයි හුදුවට විවේකීව බලන් ඉන්න ඕනේ මෙයා මේ නටාගෙන ඉන්න නැටිල්ලට අහු වෙන්න එපා. මේකේ මොකද්ද මේ නාඩගමේ න්‍යාය පත්‍රය මොකද්ද? එතන මේ භූමිකාව මොකද්ද කියලා බැලුවොත් වසංගම් නැතුව ඒ කෙනාට ලැබෙන අතිරේක ලාභය තමයි යා මානසික මනසක්. මනුස්ස මනසක්, මානව මනසක් වැඩ කරන හැටි දැනගන්නවා. මොකද මේ යටිහිත වශයෙන් අපි ඔක්කොම සමානයි. යටිහිතේ ගෑනු පිරිමිකක් නැහැ. යටි හිතේ බාලමාලුත් නැහැ. යටි හිතේ පින් කරපේකන නැති එකන කතාවක් නැහැ. මේ උඩු හිතේ තමයි අපි ඔක්කොම තෙල්ලන් තියෙන්නේ. ඒක යටට බස්සන්න නම් මේ දීන භාවයේ කපාගෙන එහෙම නැත්නම් අරමුණේ নিমগ্ন වෙලා නින්දට වැටෙන්න දෙන්නේ නැතුව ලීන භාවයට අවදි වෙනවයි කියලා මේකට කියන්නේ. එතකොට යාට ඒ දීන භාවයට අවදි වෙන ශිල්පේ ඒක ඇත්තට ශිල්පයක් වට ඒක කලාවක් තියෙන්නේ. ඒකට ගිය කෙනාට කුසීතකමට අවදි වෙන්න පුළුවන්. නිදිමත එනකොට නිදිමත වෙනකොට නිින්දට වැටෙන්න පුළුවන් දෙයක් නෑ. නමුත් එයාට තේරෙනවා නිින්දෙදිත් භවය තියෙනවා. නිින්දෙදිත් පැවැත්මක් තියෙනවා. අවදි වෙනකොට කොහොමද මං අවදි වෙන්නේ? හරියට අර ලීන හිතින් අවදි වෙනකොට මම මූල කර්මත්තානද ඉන්නේ කියලා බැලුවොත් අපි ලොකු සාංශ කියනවා මේ පරිශ්‍රණය කරන එකනා හැමදාම නිින්දට යනකොට එයා දන්නා මේ අවදි කයකින් ගිහිල්ලා ඇඳේ වැටිලා ක්‍රමයෙන් හිත නින්දට වැටෙනකොට යන්න පුළුවන් තරම් දුර යන්නේ කියලා. හැබැයි එහෙම උත්සාහ කරනකොට නින්දයන් නැතුව යනවා. ඒක ටිකක් කරදරකාරී. නමුත් පරිවේශනේ ඊට පස්සේ අවදි වෙච්ච ගමන් ඉසලා හිත අවදි වෙලා පස්සේ ඇස්සැදීම සිද්ධ වෙනවා. මෙන්න මේ දෙකට කඩලා මේක මගේ දැන් හිත අවදි වුණා මම තාම නිදි පැදුරේ ඉන්නේ මම ඇස් දෙක ඇරියේ නැහැ. දැන් මම අවදි බව දානවා. මට මේ ඇස්සරිනකොට ඇස්සරින් ඉස්සලා සතිය පිටවන්න පුළුවන්ද කියලා අවදි දෙකට කඩලා හිත අවදි වෙච්ච ගමන් අදිෂ්ඨාන ශක්තියකින් හෝ අබ්බැහියෙන් හෝ නැවත නැවත කලපුරුද්දෙන් හෝ ඇත් දෙක අරින්නේ මං අවදියෙන් කියලා අරගන්න පුළුවන් නම් ඒ මනුස්සයා මේ ලෝකේ මේ කවුරුවක්වත් නොදකින ක්‍රියාශක්ති වගේක් දකින්න. එතකොට නැගිටිනකොට මේ කුණු පෙළ පෙරාගෙන කබ්බ ගලාගෙන කක්ක මොකුත් නැහැ. අරුණ උදයේ පිපුණමලසේ නැගිට පිපිතුණු කතිකාවියති. මට ඒක මතක නැහැ. ඒ පරණ සින්දු දැන් මේ ඉරි ඇඳිලා තැටි වල. අරුණ උදයේ පිපුණමලසේ නැගිට මොකද්දෝ කියලා මිදුල හැමදා අනම්මනම් වැඩ කරතයි. ඒකවල දකින්නටත් මුස්පීන්තුවක් පේන්නේ නැහැ. දැන් මේ කෙනෙක් නැගිටලා දැන් දුකන නැගිටලා නලු නිලියෙක් වගේ එකේම නැගිට්ටොත් බලන්න හින ගහච්ච සෝම් පිටිනවා මේක මේකප් කරලා අනම්මන කරන වැටුණාට පස්සේ කබරයා දාගෙන නැගිටිනකොට හත් දවසකට බලන්න බෑ බුදුචානන්සේ සුප්පබුද්ධම් පබුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා